ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාවට ආරම්භයක් ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා සියලු දෙනාම ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරයක් පවත්වනවා. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමෝ ච භික්කවේ පටිච්ච සමුප්පාදෝ අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූපත්‍ය සලායතනං සලායතන පත්‍ය පස්සෝ තීති ශද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ පටිච්චසමුප්පාදය පිළිබඳව ගම්බීර ධර්ම කොටාශයක් නැත්නම් පටිච්චසමුපාද සූත්‍රය මේ ධර්ම මේ භාවනා වැඩමුළුවේ තේමාව වශයෙන් මූලික මාතෘකාව වශයෙන් ඉදිරියෙන් තියාගත්තා. ඒ අනුව අපි දේශනාවලියක් දේශනා මාලාවක් විදිහට අපේ ශක්ති ප්‍රමාණයට ඒ එක එක කොටාශයක් භාවනාවට අදාළ වෙන විදිහට සම්බන්ධ කර ගැනීමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව අපි ඊයේ පෙරේද දවස්වල ඒ අවිද්‍යාව නැත්නම් නොදැනීම මේ මෝහය නිසා අපි අප කරා පැමිණෙන දේවල් අතරින් තේරීමක්, බේරීමක් වෙන්කොට ගැනීමක් කරනවා. ඒ වෙන්කොට ගැනීම බොහොම අහිංසක, බොහොමත්ම පෞද්ගලික අයිතිවාසිකමක් විදිහට කරාට ඒකෙන් අවසානයේ අපේ සම්පූර්ණ අනාගතය විනිශ්චය කරන ඒ මොහොත විතරක් නෙවෙයි ඉස්සරහට පවා විනිශ්චය කරන විශාල අබ්බැහි රාශියක් විශාල රුචි අරුචිකම් වගේ අතහවුරු වීමක් ඒ වගේම පෞරුෂත්වයේ තහවුරු වෙලා සංසාර ගමනට කෙලස් රැස් වෙන බවක් මේ අහිංසක කම යට තියෙනවා ඒක නිසා අපි කවදා හරි සමාජ ආචාර ධර්ම පට්ට පත්තමේ නැති වුණාට වීතික්‍රමණයේ මට්ටමේ නැති වුණාට යටින් යන දැනගත යුතු අහිංසක ධූරයෙන් පෙනී සිටින කෙලෙස් නමින් හඳුන්වන ප්‍රවාහ වගයක් අපිටුල ක්‍රියාත්මක වෙනවා රුවා පිළිබඳව නැවතිල්ලේ බලලා තේරුම් ගත්තේ නැත්නම් ඒ අහිංසක මුතුලයට අපි කොහොමඩක්වත් උගුලේ වැටෙනවා ඒ නිසා ඒ සීලෙන් අපි මේ වීතික්‍රමන මට්ටමේ කෙලෙස් එහෙම නැත්නම් සදාචාරාත්මක ආචාර ධර්ම අනු යන කෙලෙස් නතර කරගෙන ඊට පස්සේ හිතේ සාමාන්‍ය තමන්ට වැටහෙන අනුන්ට නොවැටහෙන මට්ටමේ තියෙන නීවරණ ධර්ම පිළිබඳවත් යම් ප්‍රමාණයක වශීතාවයක් දක්ෂතාවයක් ඇති කරගත්තට පස්සේ තමයි අපිට මේ යටින් යන ප්‍රවාහ එහෙම නැත්නම් මේ වැලි තුඩු වගේ දී යටින් ඉදර ගෙනියන්න වගේ මේ යට සිදුවෙන ප්‍රවාහය දැක ගන්න පුළුවන් වෙන්නේ මේ පරිපතය සර්කිට් එක එහෙම නැත්නම් ඒ සමීකරණ වැඩ කරන හැටි දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ අවිද්‍යාව නිසා මේ සංස්කාර ඇති වෙනවා කියන එක එහෙම නැත්නම් මේ අපේ නොදැනීම නිසා අප කරා ඉදිරියට ඉදිරිපත් වෙන දේවල් වලින් අපි තේරීම බේරීම කරන බවත් ඒ තේරීම බේරීම නිසා අපි තේරීමකට ලක් වෙන බවත් යමක් අපි තේරුවොත් ඒ අනුව අපි තේරීමකට ලක් වෙනවා ඒක ඔය මේවා මේවා මේ වෙලාවට කියන කිච්චර හොඳ නෑ නමුත් මේ බයිබලයේ සඳහන් කරලා තියෙනවා අණින් ගැන විනිශ්චය කරුවොත් යක්ෂයා උඹ ගැන විනිශ්චය කරයි කියලා. නිසා කවුරු ගැන විනිශ්චය කරත් අපි අතහැරෙන්නේ නැහැ. අපේ විනිශ්චය කොච්චර සාධාරණ වුණත් අපිට එහෙම විනිශ්චය කරන්න කිසිම අයිතියක් අපිට එහෙම අධිකාරී ශක්තියක් ඇත්තේ නැහැ. ඉතින් ඒ නිසා අපි කවුරු විනිශ්චය කරත් යක්ෂයා අපිව විනිශ්චය කරනවා. ඒ නිසා අපි මේ ඉදිරියට ඉදිරිපත් වෙන දේවල් වලින් අපි යමක් හොඳයි නරකයි කියලා තේරුවොත් අපි තේරෙනවා. ඒ නිසා ඒ බව තේරුම් ගන්න මේ අවිජ්ජාපච්චා සංකාර කියන එක ඉතින් පුළු පුළුවන් තාලට වටහා ගන්න සිද්ධ වෙනවා. මේ තේරීම නිසා තෝරාගත්ත මමයේ මාගේ මගේ රුචිය මගේ මනාපේ මගේ ඇබ්බැහිය මගේ පෞරුෂත්වය කියලා තෝරාගත්ත එක හරහා තමයි මේ විඥානය කොට නැගෙන නිසා විඥානය කවදාකවත් සමබර ආහාරයක් ලැබිලා සමපෝෂ ලැබිලා හැදිච්ච එකක් නෙවෙයි ඒක කොහොමඩත් අන්තභාගමයි ඒ කොහොමඩත් ආන්තිකමයි ඒ කොහොමඩත් විකෘතිමයි නමුත් මේ විඥානය කැමති නෑ විකෘතිමක් පෙන්වන්න යා සම්පූර්ණ අංග සම්පූර්ණ බවක් පෙන්වනවා එහෙම නැත්නම් සියල්ලටම ලෝකා සියලු හොරමුලේ නායකයා වශයෙන් අධිකාරී ශක්තියකින් විහිදුවාගෙන විභූෂණව වැජබෙන දෙයක් තමයි විඥානය. නමුත් විඥාණයවත් දන්නේ නැහැ. විඥාණයට සම්පූර්ණ දෙන ආහාර තීන්දුව වෙන්නේ සංස්කාර හරහා. සකස් කිරීම හරහා, අරැඳීම් හරහා, එකතු කිරීම හරහා, ඇබ්බැහි හරහා. එනිසා විඥානයේ මේ තියෙන බංකොලොත් භාවයේ වසා ගැනීම සඳහා, විලි වසා ගැනීම සඳහා විඥානයේ පුදුමාකාර මායාවල්, පුදුමාකාර මවාපෑම් පෙන්වන නිසා සරුවචනාංශයේ විඥාණයට මායාකාරයක් විදිහට පෙන්ලා දීලා තියෙනවා. මායූපමං විඥාන. මෙන්න මේ විඥානයේ මේ විදිහට අවිද්‍යාවෙන් පෝෂණය ලැබෙන සංස්කාරයන්ගෙන් විනිශ්චය වෙන තීන්දුව වෙන විඥාණය හැමදාම හීනමානෙන් පෙරෙනවා. හැමදාම අඩුපාඩුකම් රාශියක් සහිතව අංග සම්පූර්ණ බවක් පෙන්වන්න උත්සාහ කරනවා. ඒක නිසා ඒ විඥාණය හැම වෙලාවෙම ලෝකයේත් එක්ක සම්බන්ධ වෙනකොට ලෝකයේ තියෙන දේවල් දෙකට බෙදලා ද්වේතාවයකට දාලා නාම රූප වශයෙන් හරි වැරදි වශයෙන් හොඳ නරක වශයෙන් নানা ආකාර විදිහට දෙකට දැම්මට ඇත්තටම විඥාණයට බයලජ්ජාවක් නැහැ. ඇත්තටම විඥාණයට සදාචාරයක් නැහැ. මොකද සදාචාරයක් ගන්න බෑ. එයා වැඩිලා තියෙන්නේ සංස්කාර අහරා ආපු පෝෂණය. සංස්කාර පෙරන්නේ Tamanට රුචි මරුචිකම් අනුව. Tamanගේ පෙරහංකඩෙන් පෙරලා අරගෙන තියෙන්නේ. නමුත් විඥානය ඊට පස්සේ ඒ Tamanගේ අර අඩුපාඩුව මකා ගැනීම සඳහා හැම වෙලාවෙදීම ඉදිරිපත් වෙන හැම දෙයක්ම දෙකට බෙදා දැක්වීමෙන් ද්වේතාවයක් ඇති කිරීමෙන් පාලන ශක්තිය අතර ගන්න. මේක සුද්ධ අපිට කරපු දෙයට අපි කියන්නේ ස්ප්ලිට් ඇන් රූල් කියන ඉංග්‍රීසි ක්‍රමයට කෙරුවේ. සිංහලයා උඩ රටයා පැත් රටයා කියලා දෙකට බෙදුවා. වංශක්කාරයා කුල හීනය කියලා දෙකට බෙදුවා. උන් ගහ ගන්නකොට ඉබේම සුද්ධ බලය අතර ගත්ත අපිට විනිශ්චය දන්නේ මේ උඹලාට තියෙන උඹලා රණ්ඩු කරන පස්ක දෙකේ ඉන්නේ කියලා ඔන්න ඔය සිල්ලම තමයි හැම වෙලාවෙම විඥානේ කෙරෙන්නේ. ඒ නිසා විඥානේ යම් තැනක පහළ වුණා නම් විඥානේ තහවුරු වුණා නම් ඒක පළවෙනිම ලකුණ තමයි මේ द्वේතාවේ. හරි වැරදි හොඳ නරක සාධාරණ අසාධාරණ ධාර්මික අධාර්මික කළු සුදු ආදි වශයෙන් විවිධාකාර ද්වේතාවකටපත් කරනවා. ඉතින් ඒකෙම එක ඉදිරිපත් කිරීමක් තමයි අපිට යම් කිසි දෙයක් අත්දකින්න නම් නැත්නම් අපිට මේ අත්දැකීම් ශේස්ත්‍රයට යමක් ඇතුල් වෙන්න නම් ඉන්ද්‍රිය ගෝචර වෙනවයි කියලා මේකට කියන්නේ ඉන්ද්‍රිය ගෝචර වෙනවා නම් ඉන්ද්‍රිය ගෝචර වෙන සෑම දෙයක්ම හොඳ මේ නාම රූප කියන වගේවත් අඩු ගන්න දෙකට බෙදෙනවා. නිසා විඥාණය ලෝකත් එක්ක සම්බන්ධ වෙන එනත හිතක් පහළ වෙන මනසක් පහළ වෙන විඥානයක් පහළ වෙන හැම වෙලාවෙදීම දෙකක් ද්වේතාවයක් දෙබිඩි බවක් වෙනගෙන අර පානවා. ඉතින් ඒක නිසා මේ පටිච්චසමුප්පාදයේදී විඥාන පච්චා නාම රූපං කියනවා. ඊට පස්සේ පහළ වෙන්නා වූ දෙබිඩිභාවයෙන්ම දඩමීම කරගෙන තමයි විඥානය තමන්ව සාධාරණීකරණය කරන්නේ. එකිනෙකා ප්‍රත්‍යুৎපන්න වෙලා විඥාන පච්චා නාම රූපං නාම රූප පච්චා විඥාන කියලා එකිනෙකනා පටකොටු මිටි දෙකක් වගේ එකිනෙකට හේතු වෙලා මේ අටවා සැබීමක් පූට්ටුවක් අනුව තමයි ඉදිරි ගමන සිද්ධ වෙන්නේ. මේක හරීම මේ විඥානයේ නිසා නාම රූප පහළ වීම අපි මෙහෙම නේ කොහොම කතා කරත් අපිට සම්පූර්ණ ප්‍රත්‍යක්ෂ ලබන්න අමාරුයි. ඒක මේ භාෂාවේ දෝෂයක්වත් නොදැනුවත්කමක්වත් කිව්වට අනිකට තේරෙන්නේ නැහැ කියන කතාවක්වත් නෙවෙයි. ගැඹුරුමයි. ඒක හොඳට පේනවා මේ මහා නිදාන සූත්‍රයේදී විපස්සී සරුවච්චන් වහන්සේ නිවන් අවබෝධ කරපු හැටි ගැන අපේ සරුවච්චන් වහන්සේ ගෞතම සරුවච්චන් වහන්සේ මතක් කළා කියනවා විපස්සී බෝසාණන් වහන්සේ මේ ලෝකේ පවතින දුක, ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක. ඔකදී අපි සාමාන්‍යයෙන් ජාතිය දුකක් විදිහට ගණන් ගන්නෙත් නෑ. අපිට පේන්නේ ජරා, ව්‍යාධි, මරණ දුක. ඉතින් අපි මේ සෑම ශාස්ත්‍රිකම කරන්න හදන්නේ ඉපදුනාට පස්සේ මේ ජරා ව්‍යාධි මරණ නැතිකරන්න අපි නොකරනා කැපකිරීමක් නැහැ. හැම ශිල්පියෙක්ම ඇවිල්ලා කියනවා මම කර දෙන්නම් මම කර දෙන්නම් කියලා ඉදිරිපත් වෙනවා. හැබැයි ඒගොල්ලන්ට පිටියල්ලෙන් කීයක් හරි පඳුල්ලන්න ඕන. පඳුල්ලුවාට පස්සේ තමයි ඒගොල්ලෝ කරන්නේ. කරලා බැලුවත් අන්තිමට වෙන්නේ ඒ ජරාවටපත් වෙන නතර කරන්න බෑ මරණයටපත් වෙන නතර කරන්න බෑ ව්‍යාධියටපත් වෙන නතර කරන්න බෑ ඉතින් මේක පිළිබඳව පුළුල්ව කල්පනා කරපු ඒ විපස්සී බෝසත්න් වහන්සේ දැකලා තියෙනවා එකම ආසන්න හේතුව ජාතිය තමයි. ඉපදුනොත් ආය ජරා ව්‍යාධි මරණ නැති කරන්න බෑ. ඉපදුන හැම අවස්ථාවකම ජරා ව්‍යාධි මරණ අනිවාර්යයි. ඒක නිකන් කාසියක මේ නෝනගේ මූණ තියෙන පැත්ත ගත්තොත් පොල් ගහ තියෙන පැත්ත එපයි කියන හදනවා වගේ. එක පැත්තක නෝනගේ මූණ තියෙනවා අනිත් පැත්තේ පොල් ගහ තමයි. ගත්තොත් කාසිය දෙකේ එකට තමයි. නිසා ජාතිය ගත්තොත් අර ජරා මරණ ව්‍යාධි අනිවාර්යයෙන්ම ලැබෙන නිසා අපි මේ ලෝකය කරන්න හදන්නේ මේ විදිහට මේ දෙකෙන් ජරා ව්‍යාධි මරණ නැතිකරන ලෝකව්‍යාප නැත්නම් ලෝකායත දැනුම් ඇති කරනවා. ඇති කළ අපිට කියනවා උඹලා මේ මේ කටයුතු කරනවා අපි එක නතර කළ දෙන්නම් කියලා. බෝසතාණන්සේ කල්පනා කරා ජාතිය තියෙන තාක් කවදාකවත් ජරා ව්‍යාධි මරණ වල අබමල් රේණුවකත් වෙනසක් කරන්න බෑ කියලා. මම හිතන්නේ කරන්න පුළුවන්ද කොච්චර කරන්න පුළුවන්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ අවසාන ඵලය ගත්තොත් ඒකෙන් කැපිපෙන මෙසක් කරන්න බෑ කියන පදනමේ තමයි ජාතිය පැත්තට අවධානය යොමු කරේ. ඒක කලාතුරකින් මහ බෝතන් වහන්සේ නමකට ඇතිවෙන කල්පනාවක් කර ලෝක ජනතාව කවදාකවත් හිතන පැත්තක් නෙවෙයි. අද අද අද තියෙන වෛද්‍යවරු ගොඩක් ඉන්නේ සමා හිතනවා ඒක අකමැති නම් නැත්නම් ඒක විරුද්ධ නම් ඒක වැරදි නම් කියන්න පුළුවන්. අද වෛද්‍ය විද්‍යාව කොච්චර දෝ ඇති වෙච්ච රෝග නැති වෙරෙන්න දඟලනවා මිස රෝග නැතිවීමේ මහජන සෞඛ්‍යය කියන එක අමතක කරලා තියෙනවා. ඒ කියන්නේ බොහොම පුංචි දෙයක්. ඒක නෙවෙයි ඕන වෙලා තියෙන්නේ ලෙඩ වුණාට පස්සේ සනීප කරන කතාවක්. මේකට අවධානය යොමු වෙන්න වෙන්න වෙන්න මහජන සෞඛ්‍යය ගැන එහෙම නැත්නම් හේදකම ගැන පුළුවන් තරම් පුංචි වෙන්න පටන් ගන්නවා. මහබෝසතාණන් වහන්සේ බැලුවේ වෙදකම නෙවෙයි හෙදකම ජාති දරා ව්‍යාධි ජරා ව්‍යාධි මරණ නැති කරන්න ජාතිය නැති කරන්න ඕනෑ කියන හැඟීමයි ගත්තේ. ඒ නිසා ජාතිය දුකක්. මරණය විතරක් නෙමෙයි. ජාතියත් මරණය හා සමාන දුකක්. ඇත්තටම කියනවා මරණයට විශාල දුකක්. නැත්නම් දුකේ හටගන්ම වෙන ජාතිය කියලා ජරා ව්‍යාධි මරණ වලට හේතුව ජාති වශයෙන් දක්. ජාතිය ඇති වෙන්නේ කොහොමද? භවය නිසා. භවය ඇති වෙන්නේ කොහොමද? ඉතින් කල්පනා කරගෙන ගිහිල්ලා මේ නාම රූප නිසා තමයි මේ සලආයතන ඉන්නේ. නාම රූප ඇති වෙන්නේ විඥානය නිසා, විඥානේ නාම රූප වෙනවා, නාම රූපේ විඥානය එනවයි කියලා මෙතෙන්ට ගියාට පස්සේ චක්‍රායුධය අපිට කරකිනවා වගේ රබර් බෝලකින් ගලකට දමා ගහපුවාම බොලාපයින්නා වගේ මෙතෙන් එහාට උන්නාසයට ය아가න්න බැරි වුණා. ඒ කියන්නේ මෙතන ඒ තරම ගැඹුරුයි. මෙතන ඒ තරම මෝහා කරන සුළුයි. මෝහ කරන සුළුයි, මන්මත් කරන සුළුයි. කල්පනාවේ යන්න බෑ. ඉතින් අපි මේ බණට ගත්ත මේ සම්බන්ධතාවය ගැනයි මම මේ කියන්නේ විඥානපච්චා නාම රූප නාම රූපච්චා විඥාන. මෙතන පච්චුදාවත්තන්ති කියන වචනය සඳහන් කරලා තියෙනවා පොළාපයින් ගතියක් ආවා. ඊට පස්සේ ඒක ගැන භාවනා කරලා ඒ කියන්නේ විඥානය නිසා නාම රූප නාම රූප නිසා විඥානය ඇතිවීම පිළිබඳව ප්‍රහෙලිකාවක් වගේ භාවනා කරලා ඒක අවබෝධ වීමයි බුදු වීමයි එකම චිත්තක්ෂණේ උණයි කියලා කියන්නේ. ඒ කියන්නේ මේක අවබෝධ වෙනකොට මේ පුද්ගලයා තවදුරටත් පුත්‍ජන භූමියේ හිටින්න බෑ. අවබෝධ වීමත් එක්කම සීක භූමියට නැත්නම් අසීක භූමියටපත් වෙන්න ඕනේ. ඒ තරම්ම ප්‍රත්‍යක්ෂ තනක්. ඊටාම සූක්ෂම තනක්. ඉතින් නමුත් අපි අපේ තියෙන මොඩකමට අපි මේ උත්සාහ කරනවා ඒක මේ නිදර්ශන මාර්ගයෙන් වචන මාර්ගයෙන් ව්‍යාකරණ මාර්ගයෙන් තේරුම් ගන්න. නමුත් පැහැදිලිවම තේරුම් ගන්න ඒක ගැඹුරු ස්ථානයක් කියලා. කෙසේ නමුත් මේ විඥානයේ තියෙන මායාකාරී ගතිය නිසා විඥානයේ මේ ද්වේතාවයක් මවලා ඒ ද්වේතාවයේ තුල ගැටුමක් විචිත්‍රත්වයක් විවිධාංගීකරණයක් රාගයක් මතු කරලා විඥානය ගැන හොයන එක අමතක කරලා විඥානය විසින් මවන ලද නාම රූප දෙක ගැන ව්‍යාවෘත කරන එක තමයි ඒකෙයි හිත යොදවලා అలවලා බඳවනා තියෙන එක තමයි විඥානය කරන්නේ ඒක නිසා හොරමුලක ඉන්න ප්‍රධාන නායකයා මොන හරි ක්‍රමයකින් ආරක්ෂකන්ති වල අවධානය කොහාට හරි යොමු කරලා ඒක හොරමුල දිහාවට එන්නේ නැති වෙන විදිහට හොරමුලෙත් අග දිහාවට යන විදිහට හසුරුවනවා. අනිත් වගේ හැසිරවීමක් මේ විඥානයේ තියෙනවා. අන්න ඒ විදිහට බලනකොට විඥානයේ විශ්ින් මොන්නම ඉන්ද්‍රියබද්ධ ඉන්ද්‍රිය ගෝචර අත්දැකීමට එන්න ගියත් ඉතින් නාම වශයෙන් රූප වශයෙන් දෙකට කඩනවා. ඉතින් මේක මම අර කියපු නිසා ගැඹුරු තමයි. නමුත් පොඩි උත්සාහයක් අරගනිමු. සාර්ථක භාවනා කරගෙන යනකොට මේක අපි දැක ගන්න දැනගන්න අනුමාන කරන අන්නේ වශයෙන් තේරුම් ගන්න තර්ක වශයෙන් තේරුම් ගන්න අවස්ථාවට කිට්ටු කළොත් අපි ධක්මන් භාවනාව විදර්ශනයක් වශයෙන් අරගනිමු අපි ධක්මන් භාවනාව හොඳට වමක් වශයෙන් දකුණක් වශයෙන් වමක් වශයෙන් දකුණක් වශයෙන් හොඳට නිවිහන ඉලි හැල්මේ සතිය පවත්වාගෙන යනවායි කියලා හිතමු සතිය පවත්තන ගිහිල්ලා වල සක්මන කෙලවරට යනකොට අපේ මේ ඉරියව්ව හැල්ම කැඩෙනවනේ. අපි වම දකුණ කියන වෙනුවට හැරෙන තැනට එනවනේ. ඒ හැරෙන තැනට එනකොට හුඟක් වෙලාට අපේ හිත රූප බලන පැත්තට විහිදෙනවා. අර කාය විඥානයේ පොළවේ পায় ගැටෙන දැක දැක ගිය කාය විඥානය, කාය ප්‍රසාදය, කාය ප්‍රසාදිත හම්බ වෙන මේ පෘථුවියේ පටවි නැත්තම් ස්පර්ශ ගතිය කියන මේ පද්ධතියෙන් හිතක පාට රූප දිහාට යන්න ඉඩ තියෙනවා. සද්ද ඇහෙන දිහාට යන්න ඉඩ තියෙනවා. එහෙනම් අනික් තැන් වලට හුලං වදින හැටි, ඇඟේ රෙදි ඉඳගෙන ඉනව ඇතිලෙන දිහාවල් වලට හිත කැඩෙන්න තියෙන අවස්ථාවල් තියෙනවා. මෙන්න මේ අවස්ථාවේදී මනස භවනා යෝගාවචරයා මුද සැලකිලිම් බලන්න හිටියොත් අර කාය කාය ප්‍රසාදී කයේ තියෙන ඔපයේ අර පොළව ගැටමින් පැවතිනකොට ඇති වෙච්ච මේ වම තබනවා දකුණ තබනවා කියන පොට්ටබ්බ ධාතුව කයට වදින හැපීම අභියෝග කරමින් ඇහැට රූප බලනවත් කනට ශබ්ද අහනවත් කයේ වෙන තැන් වලට උලන් වදින තැන් සීතල ගත් දැනෙන්නත් පුළුවන් තියෙන වෙලාවේදී ඒ රූපයකට හිත කඩලා යනවා කියලා හිතමු. කෙලවරට යනකොට රූපයක් දකින්න. මේ මන අපවිතා නෙවෙයි, හිතන කරනවා නෙවෙයි, භාවනාව නෙවෙයි. නමුත් හිත කැඩෙනවා. කැඩෙන වෙලාවේදී කැඩෙන්න ඉස්සරලත් ඇහැට රූප පෙනෙමින් තමයි තිබුණේ අනික් වෙලාවටත් නමුත් අපි කොහොම හරි අපි ප්‍රයත්නයෙන් ප්‍රයෝගයෙන් පයේ හිත පවත්වාගෙන ගියා මෙතෙන් යනකොටම හිත රූපයකට ගිහිලා වර්ණ රූපයක් ඇහි ඔපේට වැටිලා අපි බලන්නෙක් බවටපත් වෙනවා. ඒ බලන්නෙක් බවටපත් වෙනවා හා සමගම අර සක්මන් කරන්නෙක් කියන එක අපෙන් ගිලී යනවා. දෙක එකට වෙන්න බෑ. සක්මන් කර කර ඉන්නවනම් රූප බලන්න බෑ රූප බලනවනම් සක්මන් කරන්න බෑ. ඒ චිත්තක්ෂණ වශයෙන් කාලේ ඊටාම තුනී පෙති පෙති වල කපලා බැලුවොත් එහෙමයි කියන්නේ. එතකොට මේ වෙලාවේදී සක්මන් කරපු එක්කනා රූප බලන්නෙක් බවට පත් කිරීම ඒ සක්මන් කරන කෙනාගේ චේතනාවක් අනුව සිද්ධ වෙන දේකුත් නෙවෙයි. එයාගේම හිතක් පහළ වෙලත් නැහැ. එහෙම නැත්නම් අදිෂ්ඨානෙකුත් නැහැ. නමුත් වෙනවා. ඒ වෙන වෙන එක අපි හිතමු දැනගෙන යනවා කියලා. මඳ ඇවිදිනුට වගේ නෙමෙයි හැරෙනකොට මගේ හිත කැඩෙන්න ඉඩ තියෙනවා ඒ නිසා මම හොඳට මේ කැඩුනට කමන්නේ නමුත් මම මෙතනදී වැඩි අවධානයකින් යනවා කියලා බැලුවොත් ඒ එක සැරේ කැඩිලා මේ වර්ණේ කහ පාටද නිල් පාටද ළඟට එන එකක්ද දුර එන එකක්ද ඉත්‍ත්‍යාවද්ද පුරුෂයෙක්ද කියන්නේ ඉස්සර වෙලා දැන් අඩුගානේ පයේ තිබුණ හිත ඇහැට කැඩිලා ගියා රූපයක් දැන් දකින්නේ කියන එක අල්ලා ගන්න පුළුවන් වෙනවත් එක්කම අවස්ථාවක් එයි තමන්ට ඇහැට සුද වැටෙනවා විතරයි නමුත් ඒක ස්ත්‍රියා පුරුෂයෙක් බලන් ඉස්සෙල්ලා සතිය පිහිටවලා ආයෙ පයට යන්න පුළුවන් තැනකට යන්න පුළුවන් ඒක තමයි යෝගාවචරයට හම්බෙන ආනිසංසය ඒක හැබැයි හුඟා දිනුනාට පස්සේ සිද්ධ වෙන්නේ නමුත් ඉස්සෙල්ලාම වෙන්නේ රූපේ දැකලා ඒකේ රස විඳලා අනේ මම හිතානාවේ මෙතෙන්දී සතිය කඩා ගන්න නැති වෙන්නයි නමුත් දැන් සතිය කැඩුනා රූප පෙනුනා කියලා ආපහු වම දකුණට ගන්නවා වෙනුවට හොඳට ලෑස්ති වෙලා කියලා ගියොත් රූපේ පෙනිලා පේනවත් එකම එච්චර දුරට යන්න ඉස්සලා නැවතත් අරමුණට ගන්න පුළුවන්. ඒක මේ සිංහලයට සිංහල භාෂාවෙන් අපි කියන්නේ මම යන්තම් සුද දැක්කා විතරයි මන් දන්නේ ස්ත්‍රීවද්ද පුරුෂයද්ද කියලා මම මගේ හිත ආපහු පායට ගත්තා කියන තැනකට යන්න පුළුවන්. අන්න ඒ වෙලාවේදී ඒ ඇහැට පෙනෙමින් තිබුණ රූප විඥානයාගේ යෝජනා ස්ථිරත්වයෙන් තමන්ගේ ප්‍රධාන අරමුණ බවට පත් වෙනවත් එක්කම পায়ට ගැටෙමින් තියෙන ස්පර්ශයන් ලීන වෙලා නිලීන වෙලා යනවා. විඥානයේ පයේ ගැටීමේ තියෙන තාක්කල් পায়ට ගැටෙන රූප පිළිබඳව ලොකු මූල කර්මස්ථානයේ බවට පත් වෙලා ඇහැට වැටෙන රූප කනට ඇහෙන සුද්ධ සද්ද ගණන් ගන්න නැති තැනට යනවා. යම් තැනකදී අකමැත්තෙන් හෝ වේවා ඇහැට වැටෙන රූප දිහාවට හිත විඥානේ යෙදුනොත් පයට ගැටීම නැතිලා යනවා. එතකොට රූපද යෝජනා ඉස්තරත්වෙන් ජයගන්නේ පයට ගැටෙන ස්පර්ශයේද යෝජනා ඉස්තරත්වෙන් ජයගන්නේ කියන එක විඥානයාගේ හුදු හිතුවක්කාර විනිශ්චයක් විතරයි. නමුත් අපිට කිසිම පාලනයක් නැහැ. විඥානයේ කිසිම පාලනයක් නැහැ. මෙන්න මෙතනදී හොඳට බැලුවොත් පේනවා මේක කාගේ න්‍යාය පත්‍රයට වැඩ කරනවද දන්නේ. මේක අපේ මේ පැරණි සිංහල අපි පැරණි ජාතක කතාවකට සම්බන්ධ කෙරුවොත් ඔය මනමේ කුමාරයාගේ කතාවේදී තියෙනවා මේ මනමේ කුමාරයා ඒ දිසාපාමොක්කාචාර්යයන්ට හිටපු ශිෂ්‍ය කණ්ඩායමේ ඉතාමත්ම දක්ෂ ඉතාමත්ම සුරූපී ඊ타මත්ම සිත් බල බැඳගත්ත කුමාරයා වෙලා තිනවා බැච් ස්ටොප් කරනවා කියලා අපේ ගෙයින් බැච් ස්ටොප් කරලා තියෙනවා. ඊට පස්සේ දිසාපාපම් කාචාර්යක තියෙන ගතිය තමයි Tamange දුව සරණ පාවා දුන්නා. ඒක තමයි ඩිග්‍රී එක. ඒක තමයි මේ කොන්නෝකේෂන් එකට දුන්නේ දුව. දුව දුන්නාට පස්සේ දැන් ඉතින් කුමාරයා ශිල්පෙත් දැනගෙන කුමාරිකාවත් එක්ක මේ අලුත බඳපු දෙන්න. දැන් එන්න ඕන දීර්ඝ ගමනක් කැලීමේදී. කැලෙමෙදී එනකොට මේක මට හරීම තෙදවත් හරීම දක්ෂයි ඒ වගේම ඉන්නේ ජීවිතේ හොඳම මධ්‍යම යාමේ තරුණෝදේ ඉන්නකොට වැද්ද වගේක් දකින්න මේ දෙන්නා මේ දෙන්නා බොහෝමත්ම සුකුමාරයි කුමාරෙත් හරි ලස්සනට ආඩ්‍යයට ඇඳගෙන ඉන්නවා කුමාරයත් ඒ වගේ බොහොම සිල්ලාරයි ඒ නිසා වැද්දෝ දැනගන්නවා මේගොල්ලන්ට පහර දුන්නොත් කඩා වඩා ගන්න පුළුවන් කියලා. නමුත් මේ වැද්දෝ කඩන්නේ නැහැ. ඒගොල්ලෝ ගිහිල්ලා මහා එකට කතා කරනවා. නීලමාලි කියන වැඩි නායකට කරන වැඩි නායකයා එනවා. වැඩි නායකයා ඇවිල්ලා අභියෝග කරනවා මේ කැලේ මැද මෙහෙම යන්න බෑ. මේක ශිෂ්ට සමාජයක් නෙවෙයි අපේ ලෝකේ කියලා. එතකොට කුමාර දන්න හොඳටම මේ වැද්දා මේ මස්සයද්දත් එක්ක මට හටනක් නෑ. මොකද කුමාරයා ශිල්ප ඔක්කොම දක්සයි. පස්සේ ඒ වුණත් වැද්දා දිගින් දිගටම අභියෝග කරන දෙන්න බෑ. මගේ මගේ වැයි කිය. ඊට පස්සේ කියනවා ආයුධ නැතුව ද්වන්ද සත්නකට යන් කියලා. ඒ කරන්නේ මේ කුමාරයාගේ තියෙන හැදිච්ච කමන කුමාරයා ළඟ හොඳ කැපෙන කඩුවක් තියෙනවා. වැද්ද ගාව තියෙන්නේ දුන්නා ඊතලයි විතරයි. ওই වැද්ද කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ විද්ද කියන වචනේ. විජින්න දන්න එක විතරයි උදන්නේ. උලංග තියෙන්නේ දුන්න විතරයි. ඒ නිසා වැද්ද වෙලා තියෙන්නේ විද්ද නිසා. කුමාරයාට ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. එවන කුමාරයාගේ තියෙන අර හැදිච්ච ගතියට කඩුව පැත්තකට තියලා වැද්දට කියන ආයුධ පැත්තකින් තියලා දුවන් දසක්නකට. ඉතින් කුමාරයා මේ මේ මංගල කඩුව කියලා කියන්නේ රජකම් පිළිබඳ සංකේතයක්. පුතාට රජකම දෙනකොට මංගල කඩුව අතර දෙන එක තමයි එක ක්‍රමයක් කොටුණු බලන්දලා කඩුව අතර දෙන එක ශාස්ත්‍රීයයි කියලා කියන්නේ ඔය කඩුවත් එක්ක තියෙන සම්බන්ධයක්. කපණ්ඩ දක්ෂකමයි ශාස්ත්‍රීයකමයි තියෙන්නේ. රජුරු ඒ නිසා මේ මනම කුමාරයා කඩුව දෙනවා මින කුමාරිය අතර. දීලා ද්වන්ද සද්දේසි බොහෝම ලේසියෙන් වැද්දා බිම දා ගන්න. දැන් බිම දැම්මට පස්සේ සටන දියුණු. රෙස්ලින් තමයි. උරිස බිම ගෑවට පස්සේ පරාදයි. ඊට පස්සේ කුමාරයා කියනවා කුමාරිට දියං කඩුව මුගේ කුලල කපන්නට කියලා කඩුව ඉල්ලනවා. කුමාරි කාටද කඩුව දෙන්නේ? අච්චර ලස්සන බැච් ස්ටොප් කරපු තාත්තා පාව දීපු කුමාරයාට වැඩිය මස්සද්දා පිළිබඳවයි කුමාරිගේ ආශාව. සටනෙන් අතනෝ කුමාරයා දෙන්නලා ඉවරයි කුමාරික් කපු කඩුවේ කොපුව දෙනවා කුමාරයාට. දැන් අර මිනිස්සේ බිමට තද කරගෙන ඉඳද්දි කඩුව අයින් කළා කොපුව අයින් කළා කඩුව ගන්නවයි කියන එක ආටි අසීරු දෙයක්. මේ අසීරුතාවයේ ඉන්නකොට කුමාරයාට පේනවා මේ මනමි කුමාරී ඉන්නේ වෙනමම මානසිකත්වයේ කියලා. ඒ ඇති වෙන දෙගිරි ධාරුවේදී ඒ ඇති වෙන කුමාරයාට ඇති වෙන ඒ තිගස්ම තුල වැද්ද අනිත් පැත්ත දා ගන්නවා. කුමාරයා යට කරගත්ත ගමන් කුමාරි කඩුව අතර දෙනවා වැද්ද අතට. ස්විස් කාලා කපලා යනවා. ශක්තිය කවුරු අතේ තිබ්බත් අවසාන විනිශ්චය තියෙන ඉත්‍ත්‍යාවක් අතේ. ඕකයි ලෝකේ හැටි. හැම යුද්ධයක් ගත්තත් මොන දේ ගත්තත් විනිශ්චය තියෙන කාගේද වතේ ඒක නිසා කියනවා ප්‍රයෝගයේ පුරුෂයාට අයිතුනට ප්‍රඥාවයි කියලා තියෙන ඉත්‍ත්‍යාවට. දැන් කුමාරයාට මොකද වෙනාර හැම දක්ෂකම් ඔක්කොම තියේදී විනිශ්චය කුමාරිය අතේ නිසා දක්ෂකම් ඔක්කොම යට යනවා. ඒ වගේ තමයි ඇහැට වැටෙන රූපෙට හිත බැඳීද, පයේ හැප්පිච්ච ස්පර්ශයට හිත බැඳීද කියන එක අරමුණේ තියෙන ප්‍රකටතාවය නිසා හෝ අරමුණේ තියෙන ගොරෝසුතාවය මත නිසා නෙවෙයි විඥානයේ තියෙන පාහරකම මත තමයි තීන්දුවේ. විඥාණයට දැන් වෙලා තියෙන්නේ කරගෙන ගිය සක්මනේ পায় ගැටෙන එක එපා වෙලා තියෙන්නේ. එකම දෙයනේ. ඊට කොච්චර වටිනවද රූපයක් බලන එක. නිසා විඥානේ හරි කැමැති විචිත්‍රත්වයට. මේ විචිත්‍රත්වය තමයි කාමච්ඡන්දය කියලා කියන්නේ. කාමච්ඡන්දය තමයි ලෝකේට බැඳින සංසාරයට බැඳින එකම බැම්ම. අපිට මේ එකම දෙයක් එක්ක ඉන්න බෑ විවිධ දේවල් වලට මාරු කිරීම තුළ තමයි අපි සංසාරයට අහු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපිට දීලා තියෙනවා ඒ වෙනුවට ඒ විචිත්‍රත්වයේ වෙනුවට කාමච්ඡන්දේ වෙනුවට ඒකාග්‍රතාවය ගන්න කියලා. එකම අරමුණකට නැවත නැවත හිත විදවීමේ විචිත්‍රත්වයේ තියෙන ආදීනවයත් සංසාරගත ගතියත් තෘෂ්ණාවත් ඒකත් නැත්නම් ඒකාග්‍රතාවයේ තියෙන සමාධියත් මේ කාමයේ හරහා විනිවිදිත දකින්න පුළුවන් ගතියත් අතර අපි හිර කරලා තියෙනවා. යෝගාවචරය. නමුත් යෝගාවචරය ගිහිලා වමේ දකුණේ වමේ දකුණට ඒකාකාරීව ගිහිල්ලා වල හන්දියේදී හැරෙන වෙලාවේදී විඥාණය එයාට නීටස ගතිය නිසා, ඒකාකාරී ගතිය නිසා, කම්මැලි ගතිය නිසා ඒ රූපෙට අවස්ථාවක් දෙන්න තියෙන ඊට වැඩි. දීපු ගමන් ප්‍රති දෙක තුනක් අපිට බලන්න පුළුවන් මේ විඥානපච්චා නාම රූපං කියන සන්දර්භයේ උඩ මම දන්නේ ගැඹුරු දෙයක් තමයි මම මේ පෙන්වන්න දන්නේ නිදර්ශන වශයෙන්. ඊ ගාවට දැන් සක්මන් කරන මනුස්සයා රූප බලන්නේ පාටපත් වෙච්ච ගමන් නාම රූපේ වෙන්නේ බලන චක්කු විඥානයත් රූපයත් නාම රූප දෙක වෙනවා. ඊට චිත්තක්ෂණ ඉස්සලා නාම රූප උනේ කාය විඥානයත් පොට්ටබ්බයක්. ඒ වෙලාවේදී පෙනිච්ච රූප යම් ආකාරයෙන් අවලංගු වෙලා ගියාද ඒ වගේම තමයි ඇහැ හිත ඇහැට ගිය ගමන් পায়ට වැදෙනව අවලංගු වෙලා යනවා ඒ නිසා චිත්තක්ෂණේ චිත්තක්ෂණේ නාම රූපමත් වෙන එක තීන්දුව කරන්නේ විඥානයේ නිසා තමයි ඇහැට රූපක් තියෙනවා, කන්න සද්දක් තියෙනවා, ගඳට නායට ගඳක් තියෙනවා, දිවට රසක් තියෙනවා, කයට පහසක් තියෙනවා, හිතට හිතවිලිත් තියෙනවා. ඊට විඥානයේ කොතෙන්ද අවධානය යොමු කරන්නේ? එතන යෝජනා ස්ථිරත්වයක් වෙනවා. ඒ යෝජනා ස්ථිරත්ව වෙනකොට ඊටු ඉන්ද්‍රිය පහේම අනෙකුත් නාම රූප සියල්ලම නොකිසියක් බවටපත් වෙනවා. අදාළ නැති දෙයක් බවටපත් වෙනවා. ලීන භාවයටපත් වෙනවා. ඒ ගැන අපිට කල්පනා කරන්න අපේ හිතේ ශක්තියක් නැහැ. ඒ වෙනුවට අපි කරන්නේ මොකක්ද අර පෙනිච්ච රූපය ඉතාමත්ම ආසාවෙන් ඇලී බැඳී ගන්නකොට අපි එතකොට මේ পায়ට වැටිච්ච পাයේ දැනිච්ච වම දකුණ ඒ උනත් ඒ වෙලාවේ කනට ඇහෙන සද්ද දිවට දැනෙන තියෙන රසක් නහයට දැනෙන තියෙන ගඳක් අපෙන් ගිලී යන බවක් අපිට මතක නැහැ අපි ඒ තරම්ම අර දකින්න රූපයත් එක්ක බැඳෙනවා ඒ නිසා මේ වෙලාවේදී ඇහැට වැටෙන රූප, කන්ට ඇහෙන ශබ්ද, ගඳට නාසයට දැනෙන ගඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පොහසකේ පහස කියලා නාම රූප කට්ටල පහක් පෙළ ගහිලා තියෙනවා. පහෙන් කොයි එකටද කට්ට ගිහිලා වදින්නේ කියන එක විඥානයේ නිසයි සිද්ධ වෙන්නේ. එතකොට මේ විඥානයේ නිසා වර්ණ රූපයක් වැදුනා නම් ඒක දැනගන්න චක්කු විඥාන පහම ඒක තමයි නාම රූප වෙන්නේ. ඊ අනිකේවා තියෙනවා අමලංගු වෙනවා. එතකොට විඥානයේ නිසයි මේ එක නාම රූප කට්ටලයක් බාරන්න අනිත් නාම රූප කට්ටල පහක් අමතක කිරීම කරන්න. බැලු බැලමට නම් හයම ద్వාර හයක් අරමුණු හයක් තියෙනවා. නමුත් එක චිත්තක්ෂණයක විඥානය කරන්න පුළුවන් එකකට නම් ඒ යන එක්කනාගේ තියෙන තැන තමයි යෝජනා ඉස්තරත්වයටපත් වෙලා ඒක සම්මත වෙන්නේ. අනිත්‍යව පච වෙන නිසා, අනිත්‍යව ලීන වෙන නිසා, අනිත්‍යව නිලීන බත්තරපත් වෙන නිසා, ඒ අහුවෙන දෙයට අපි නාම රූපේ කියනවා. එතකොට විඥානේ ඊ타මත්ම තදින් අර තමා විශ්ින් යෝජනා ඉස්තරත්වයෙන්පත් කරගත්ත නාම රූපත් එක්ක බොහෝම තද givisුමකටපත් වෙනවා. ඒ ඒ නාම රූපේම නම් විඥානේ තහවුරු කරනවා විඥානේ නැවස නාම රූපේ තහවුරු කරනවා අපි ඒ තරම් ඒකට ඇලෙන නිසා මේ රූප බලන්න ගිය නිසා අපේ භාවනාව කැඩුනා එහෙම නැත්නම් සක්මන බිඳුනා කියන එක මතක් වෙන්නේ අපිට මේ රූපෙ දිගේ ගොඩක් දුර ගියාට පස්සේ. මේක තමයි සද්දයකට වෙන්නත් පුළුවන්. කය වෙන තැනක වෙන පහතට වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ නිදර්ශනය අරගෙන බැලුවොත් හැම චිත්තක්ෂණයකම අවදීන් ගත කරනවා කියලා අපි සාමාන්‍ය සම්මතය පාවිච්චි කරන හැම චිත්තක්ෂණයකම විඥාණයට තියෙන අවස්ථාවක් මනමේ කුමාරට තිබුණේ මස්සද්දයි මනමේ කුමාරය කියන දෙක විතරයි. ඒකේ මනමේ කුමාරය හිත බැඳෙම මත්සද්දට. නමුත් විඥාණයට හැම වෙලාවෙම හයක් තියෙනවා. ඇහැට වැටෙන රූප තියෙනවා, කනට වැටෙන ශබ්ද තියෙනවා, නහයට වැටෙන ගඳ තියෙනවා, දිවට නැටෙන රස තියෙනවා, කයට වැටෙන පහස තියෙනවා, මනසට වැටෙන ධර්ම තියෙනවා. මේකෙන් කොයි එකටද යන්නේ කියලා විඥානයේ ඒ සූක්ෂම භාවය හැරෙන වේගය බුදුරජාණන් සඳහන් කළා තියෙනවා නිදර්ශනයක් වගේ පෙන්වන්න බෑ කියලා. විඥානයේ තරම්ම සූක්ෂම ක්‍රියාත්මක කරනවා නිදර්ශනයක්වත් ඒ තරම් වේගයක් ඒ ඒ තරම් වේගෙන් වැඩ කරන පෙන්වන්න බෑ කියලා මේකෙදි මහසිසාඩ ඔය පොත පරිවර්තනය කරනකොට පුංචි උදාහරණයක් කරන පෙන්නනවා අන්ධකාරයේ ගිනි පෙරෙල්ලක් කරගොත් අපිට ගිනි වලල්ලක් පේනවා. නමුත් ඇත්තටම ගිනි වලල්ලක් නෑ එක ලක්ෂයක් තියෙන්නේ. නමුත් අර අන්ධකාරයේ කරකවන වේගය නිසා වලල්ලක් වශයෙන් පේනවා. ඒ නිසා අපිට බැලූ බැල්මට අපිට ඉඳුරන් 6ම එකවර වැඩ කරනා වගේ පේනවා. මට රූපත් පේනවා, සද්දත් ඇහෙනවා, ගඳත් ඇහෙනවා, රසත් දැනෙනවා, පහසත් දැනෙනවා. හිතරත් හිතන්න පුළුවන් කියලා අපි පංචවෝකාර භවයක ජීවත් වෙන ආඩ්‍ය කෙනෙක් වගේ අපි හිතාගෙන හිටියට අර සක්මන් වගේ කරනකොට පේනවා ඇහැට රූප බලනකොට පයේ සක්මන කැඩෙනවා. හිතට සිතිවිල්ලක් එනකොට පයේ වැතිච්ච ස්පර්ශය කැඩෙනවා. කැඩෙන්නේ නැතුව මේ හිතවිල්ලත් හිතන්න පුළුවන් නම් සත්‍ය කරනවා කියලා කනගාටු වෙන්න දෙයක් නැහැ. ආධුනිකයට ගොඩක් කනගාටු වෙන්න වෙනවා. ඒ මොකද විඥාණය පුළුවන් එක සැරයකට එකයි. නමුත් විඥානයේ යහුසුළු බව වේගය කොච්චරද කියනවනම් හයම වැඩ කරනා වගේ පෙන්වන්න තරමට අර ආන්තකාරී කරකොන ගිනි පෙරලක් වගේ තමයි වැඩේ යන්නේ. ඒක සමහර ලාට කියනවා ඒකෙච්චර දක්ෂ නිදර්ශනයක් දන්නේ අස්සයා එක පාර වේගෙන් දුවන්න පටන් අරගත්තොත් එක පුංචි රවුමක අස්සයා කොතනද ඉන්නේ කියලා අල්ලන්න බෑ හැමතැනම ඉන්නා වගේ පේනවා. මේ වගේ එකක් තමයි ඔය නියස්ටි වටා ඉලෙක්ට්‍රෝන කරකැවෙනකොට පේන්නේ ඉලෙක්ට්‍රෝන වලාවක් පේන්නේ. ඒ ඉලෙක්ට්‍රෝනේ කොතනද තියෙන්නේ කියලා අල්ලන්න බෑ. ඒ තරම් වේගෙන් ඒක කරකිනවා. ඒ කරකෙන නිසා අපිට පේන්නේ වලාකුලක් වගේ. හැම තැනම තියෙනවා වගේ. ඒකට කියන්නේ non local phenomena කියලා. එතන තියෙනවා කිව්වොත් එතනක් තියෙනවා, මෙතන කිව්වොත් මෙතනක් තියෙනවා. ඒ වගේ විඥානේ හරියට හය පොලක ඉඳගෙන රූපත් බලමින්, ශබ්දත් අහමින්, ගඳත් බලමින්, රසත් බලමින්, පහසත් ලැබෙමින් හිතන ගතියක් අපිට පේනවා. නමුත් thin slicing of time කියලා කියන කාලේ තාම පුංචි කොටසට කඩලා බැලුවොත් ඔය සක්මණේදී වගේ තමන්ට බොප්පු කරන්න පුළුවන් එකක් කරනකොට අනිත් පහක් අවලංගු වෙලා යනවා. අනිත් පහක් ලීන බවටපත් වෙනවා. නිලීන තත්ත්වයටපත් වෙනවා. ඒවා අවලංගු මේ වටහා ගන්න බැරි සත්‍යයටපත් වෙන නිසා දී ඇති චිත්තක්ෂණයක ඉදිරිපත් වෙන නාම රූප දෙක මොකද්ද කියලා තීන්දුව කරන්නේ විඥාන. ඒ නිසා විඥානපච්චා නාම රූපං කියන්නේ අන්න ඒ වගේ බොහෝ විකල්ප තියේදී මේකයි මම මේ වෙලාවේ තෝරගන්නේ කියලා අර මනමේ කුමාරී මස් ඇද්දට පෙම්බැඳා වගේ විඥානේ තෝරන්නෙම තණ්හාමාන දිටි තියෙන එකක් විතරයි. වැඩියෙන් තණ්හාව දෙන, වැඩියෙන් මාන දෙන, වැඩියෙන් දික්තිය දෙන එක තමයි තෝරන්නේ. මේකට කියනවා අභාවිත හිත කියලා. අභාවිත හිත නිතරම බලන්නේ තමයි වැඩි ආස්වාදයක් දෙන, තමන්ගේ මාන්නකාරකම නැත්තම් මේ උසස්කම වැඩි කරන ඒ වගේම මම මමත් අපේ බજારකේ භාෂාවෙන් මම පොරක් කියලා තමන් උස්සලා වෙන්නන හදන දේවල් වලට විඥානය ඉබේම ඡන්ද දෙනවා. ඉතින් ඒ නිසා මේ විඥානයේ ස්වභාවික ගලණයක් ගියොත් භාවිතමනස්කින් නැතුව අනිවාර්යම කර්ම වට කිලේශ වට විපාක වට දිගට දිගට දිගට දිගට ගමන් කරනවා. නමුත් ප්‍රශ්නේ තියෙන එක නෙවෙයි අපි මේක පිළිබඳ අවබෝධ කරන්න විඥානයාගේම සහය නැතුව කරන්න බෑ. විඥානෙම නෙමෙයි මේක කරන්නේ. ඒ කියතොර හොරාගේ අම්මයන් පේන ඇහිල්ලක් තමයි කෙරෙන්නේ. ඒක නිසා මේක තේරුම් ගත්තනම් තව පුංචි තැනකට අඬ ගහගෙන යන්න පුළුවන් භාවනාවට වදාළ වෙන. අපි දැන් පරියංග භාවනාවක් ගම සක්මන් භාවනාවක් ගත්ත තීන්දුව අරගෙන විනිශ්චය මේ අදහස අරගෙන පරියංග භාවන ගිහිලා දැක දැක දන දන චක්කු විඥානයේ පහළ නොවීම වේවා කියලා හිතන ඇස් දෙක වහගන්න. දැක දැක දන දන සද්ද සඳහා සෝත විඥානයේ පහළ නොවේවා කියන විදිහට විවේකස්ථානයකට යනවා. ගන්ධ රස දෙක සාමාන්‍ය භාවනාදී අදාළ වෙන ටිකක් අඩුයි. උනත් ගණන් ගන්නෑ. ඒකල කියනවා විඥාණයට කියනවා අර එහෙම දුවන් දෙපා කයටම හිත යොදාන හිටපන්. මේකට කියනවා කය අනුව බැලීම කියලා නැත්නම් කායනුපස්සනාව කියලා කියනවා. ඔන්න කය අනුව බලා ඉන්නකොට බලනවා හොඳට බට්ටල වාඩිලා සමබර කරගෙන විවේකීව කයට හිත දාගෙන ඉන්නකොට මේ විඥානයේ කයේ තියෙනවා නම් ඒක නැත්තම් විතක්කේ කායට යොමු කරා නම් ඒකේ විචාර බුද්ධියක් තියෙනවා විමසුම් බුද්ධියක් තියෙනවා මම ඉන්න බව දැනගන්න පුළුවන් මොකක් හරි ලකුණක් තියෙනවා හොල්මනක් කියලා අපි කියමු. පණ තියෙනවා මැරිලා නැහැ සීතන්ත වෙලා නැහැ ක්ලාන්ත වෙලා නැති බව දැනගන්න ලකුණක් තියෙනවා. ඉතින් මේකම අවදි කරගෙන ඉන්නකොට ඒ ක්‍රියාකාරකම් මානසික වශයෙන් කායික වශයෙන් අඩුවේගෙන අඩුවේගෙන යනකොට හුඟක් වෙලාවට සිද්ධ වෙන්නේ මේ ප්‍රාණය තමයි ආස්වාස් ප්‍රස්වාස් තමයි ඉස්සර වෙන්නේ. එතකොට මේක ඒක දැකගෙන දැනගෙන මේ හුස්ම ගන්න දෙනවා ආනාපාන වශයෙන් නාසිකාග්‍රේ හෝ පිම්බීම හැකිලින් වශයෙන් වර්ගන විඥාණයට කියනවා හා දැන් ඕක තමයි අරමුණ වෙන්නේ කියලා ඊ타මත්ම සමීපව රූප වලට ශබ්ද වලට ගන්ධ වලට රසට කල්පනාට යන දෙනතෝ මේක බලන ඉඳලා අපි හිතමු දක්ෂකම නිසා යෝගාවචරගේ දැන් ආනාපානියත් ගෙවිලා නැත්නම් ආනාපානියත් ගෙවම් කරගෙන තැනකට එනවා අරමුණක් පේන්න නැහැ. හැබැයි විඥානයේ තියෙන බව දන්නවා, සතියේ තියෙන බව දන්නවා, සමාධියේ තියෙන බව දන්නවා. ඊට උත්කෘෂ්ඨ මට්ටමින් මේකට කියනවා අනිමිත්ත සමාධිය කියලා. අනිමිත්ත සමාධියේ සීයාව දක ගන්න පුළුවන් ආස්වාස් ප්‍රසවාසයේ දෙකේ එකක් නැහැ. මේකෙදි මේ විඥාණයට ආහාර විඥාණයට එල්බ ගන්න පුළුවන් ආලම්බන නැති වේගන යනකොට නිවන ප්‍රාර්ථනා කරන විඥානයක් නේද? හතුටු වෙන්න ඕනේ. නමුත් විඥානේ ප්‍රාර්ථනා කරන නිවන නෙවෙයි හැම වෙලාවෙම කෙලෙස්මයි. ඒ නිසා මෙවැනි තත්වයකට නීරස ගතියක් පහළ කරන විඥානය. ඒකාකාරී ගතියක් පහළ කරන විඥානය. එක්ක නින්දට වටන විඥානය. එහෙම නැත්නම් සැක ඇති කරන විඥානය. එහෙම නැත්නම් කියනවා හයියෙන් හුස්ම ගනින් කියලා. එහෙම නැත්නම් නැගිටලා ඵලයන් යන්නේ කියලා. මේ සේරම අර තමන්ගේ බංකොලොත් භාවය දැනගෙන දැනෙන නැත්නම් තමන්ගේ තියෙන ඒ ෂට ගති මායාවි ගති එලිවෙන නිසා එලිවෙන්ට නොදී විඥාණය කරන මායාවල් තමයි. ඒ මායාවල් දිගේ යනකොට ඒ රූප නැතිකම, ශබ්ද නැතිකම, ගන්ධ නැතිකම, රස නැතිකම, පාස නැතිකම, හිතවිලි නැතිකම පේන්නේ හරියට කොන් වුණා වාගේ. තනි වුණා වාගේ. අසරණ වුණා වාගේ. කොටු වුණා වගේ, බය වුණා වගේ ඒකාකාරී තනිකමක් ඇති වෙනවා. මුචි බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා මේක අනිවාර්යෙන් භාවනාව හොඳ තැනක්. මේ විඥානයේ තියෙන ගොඩ පෙරක දොරකම් වලට අහු වෙන්න එපා. මේ තියේදිත් මේ නීරසකම් මෙනෙහි කරලා, බය මෙනෙහි කරලා, තනිකම් මෙනෙහි කරලා, ඒකාකාරීකම් මෙනෙහි කරලා පුළුවන් තරම් හිත වට ගන්න නැතුව අරමුණක් ආයාසෙන් දාන්නෙත් නැතුව එහෙමම දිනු කරගෙන යන්නේ කියලා. එහෙමම පවත්වාගෙන යන්නේ කියලා මේක ඉන්න පුළුවන් තැන. මේක හොඳ සමබර තැන. නිමිත්තක් වෙන්න නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනිමිත්ත අරමුණු වෙන්න පුළුවන්. නමුත් මේක දැක දැනගෙන ගියොත් ඒ විඥාණයට දැන් කොටිම්ම කියනවනම් ඇහකන දිවනාසේ සම්බන්ධයක් රූප සද්ද ගන්ධ රස සම්බන්ධයක් නැහැ. ඊට යට තියෙන මොකද්දෝ වේගයක් මොකද්දෝ චලනයක් මොකද්දෝ කම්පන වේගයක් ශක්තියක් අරමුණු වෙනවා සමහරලා ඒක මේ සීමාවක් නැහැ මේ ඇතුළ මේ පිට මේ හරි මේ වැරදි මේක උප්පත්තියක් තියෙනවා මුලක් තියෙනවා මැදක් තියෙනවා අගක් තියෙනවා මොනම ලකුණක්වත් නැහැ ඒකේ ඒකාකාර ප්‍රවාහයක් සන්තතිය කියලා වචනේ මේකට සාමාන්‍ය ශාසනය සඳහන් කරන්නේ the flux ඒක උද්දී බැලුවත් එච්චරයි හැන්දෑ බැලුවත් එච්චරයි එහෙමම තියෙනවා විඥාණයට එතකොට කරන්න දෙයක් නැහැ විඥාණයට මේකේ දෙතෑවර බවක් ගන්න බෑ ද්වේතාවයක් ගන්න බෑ ඒ නිසා විඥානයේ මේකේ ඉඳ ඉඳ ඉඳ ඉඳ ඒ සංඛාරපච්චය විඥාන විඥානපච්චය නාම රූපං කියන තැනදී විඥානේ දුර්වල වීමක් වෙනවා දුර්වල වෙලා වෙලා වෙලා අර බාහිරේ තිබුණු විඥානේ පුළුවන් තරම් ඇතුළට ඇතුළට ඇතුළට මේ වටින් පහර දෙන්න දෙන්න දෙන්න සෙනක බලකොටු ඇතුළට යනවා වගේ විඥානයේ මේ විදිහට කොටු වෙනකොට අපිට පුළුවන් නම් භාවනා කරන කෙනාට මේ විඥානයේ මේ විදිහට ඇතුළට යන්න යන්න යන්න ඉඳුරන් හා බැඳිලා ඇති වෙන කාමච්ඡන්ද ආදී දේවල් එන්න ඉඩකුත් නැහැ. මේ දැන් තියෙන මේ චලනයක් හෝ කම්පනයක් හෝ ආලෝකයක් හෝ සෑහළු ගතියක් හෝ තුලින් මේ මුළු ලෝකෙම නියෝජනය වෙනවා. ඒකට රූපයක් බවට පත් වෙලත් නැහැ, සද්දයක් බවට පත් වෙලත් නැහැ, ගඳක් බවට පත් වෙලත් නැහැ, රස. මොනම දෙයක් බවට පත් වෙන සියල්ලම ඇති කරන්න පුළුවන් මූල ශක්තිය ඇතිවීමෙන් නැතිවීමෙන් ඇතිවීමෙන් නැතිවීමෙන් ඒකේ මුලක් මැදක් අක මොකක් නැහැ නිතරම නිකන් මේ මුහුදට ඉරෙලිය වැටිච්චාම ඇති වෙන මේ වක්කාර ගතිය දනවන එක වගේ නිකන් මිරිඟු වගේ ඔහේ තියෙන පටන් අර ගන්නවා. මෙන්න මේකට පදන් වෙන එක මේකට හුරු කරගන්න එක මේකේ දිගට පවත්තන්න පවත්තන්න ගියොත් තමයි අපිට මේ මේ තුලින් ආයේ නාම රූප ඇති කරගන්නේ නැතුව නාම රූප ඇති කිරීමට ශක්තිය දෙන මූල ශක්තිය මූලික ඒ භවය කියලා කිය හැකි මේක පැවැත්ම කියලා කිය හැකි මේක. අන්න ඒකත් එක්ක ගත කරන්න පුළුවන් නම් උගාක් වෙලා ඉන්නකොට ඒකේ පදන් වෙනකොට තේරෙනවා මෙතන මෙහෙම ඉන්න නොදීම පිණිස විඥානයේ දහංගට තේරම දාන. හරියට සැක උපදවනවා. හරියට බය උපදවනවා. අසරණ ගති පහල කරනවා. නීරස ගති පහල කරනවා. ඒකාකාරී පහල කරනවා. පහල වෙලා මොනම විදිහකින් සැකයක් ආවත් හුස්ම ගන්න ගියත් ආයසරයක් නාම රූප පත්‍යයට පැත් වෙනවා. එම්පත් වෙන පත්‍යනත් එක්කම රූප කොටාසි මේකයි නාම කොටාසි මේකයි කියලා වෙන්කොට දැන ගැනීමේ ශක්තියක් එනවා. එතකොට මම උඹ හරි වැරදි තේර මෙතනින් පහළ වෙනවා. ඒ නිසා මේක තේරුම් අරගෙන මේ මූල ශක්තියේ ඉන්නකොට ඒක විස්තර කරන්න මේ බටහිර මිනිස්සෙක් යොදලා තිනවා the whole body experience කියන ඉංග්‍රීසි වචනේ. මුළු ශරීරෙම සිදුවෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන අරමුණු හයෙමත් ඇහ කන දිවනාසය කය මන කියන හයෙමත් ඔක්කොම තම්බල තම්බල අඩියටම හින්දෙව්වා වගේ ඔක්කොම ඒකේ තියෙනවා. හැබැයි තාම රූපයක් බවට හෝ සද්දයක් බවට හෝ ගඳක් බවට රසක් බවට පත් වෙලා නැහැ. ඒ නිසා මේ අත්දැකීම අත්දකින්නේ ඇහෙන් නෙවෙයි, කනෙන් නෙවෙයි, නාසයෙන් නෙවෙයි, දිවෙන් නෙවෙයි, කයෙන් නෙවෙයි, හිතෙමුත් නෙවෙයි. ඊටත් එහා ගිය තැනකින්. ඒ නිසා මේ අත්දැකීම වචනෙට දාන්න බෑ. මේ අත්දැකීම ව්‍යාකරණ වලට අහු වෙන්නේ නැහැ. මේ අත්දැකීම හොඳ නරක නැහැ. මේ අත්දැකීමේ මුලැමැදාග නැහැ. මේ අත්දැකීම මගෙත් නෙවෙයි. මේ අත්දැකීම භාවනා කරලා ලැබුවෙකුත් නෙවෙයි. විඥානේ ගිහිලා ඒක තැනකට නතරලා තිනවා තාම නාම රූප මට්ටමටත් තව විකාශනය වෙලා නැහැ. ඒ කලලේ තාම මේ මට්ටමටත් වැඩිලා නැහැ. යම් වෙලාවක ඒක තුලින් අපිට සද්දයක් හෝ ගඳක් හෝ රසක් ඇවිලක පාට හිත මේ සමාධිය කඩලා කියන වෙලාවක් එනවා. කඩලා ගිය ගමන් එක්ක සද්දයක් එක්ක ගන්ධයක් එක්ක රසක් අපිට තියෙනවා. ඒ ගන්ධ රස එනකොටම අදාළ ඉන්ද්‍රිය ඉදිරිපත් වෙනවා. එතකොටම සලායතන වැවෙනවා. මම මේ සද්දය ඇහුවේ කනේ. රූපේ දැක්කේ ඇහි. එහෙම නැත්නම් මේ ස්පර්ශ ලැබුවේ කයෙන් කියලා ඒ අත්දැකීමක් වඩපත් වෙනවත් එක්කම සමාධිය කැඩෙනවත් එක්කම අදාළ ඉන්ද්‍රියන් ඒ නාම රූප කොටස් වලට පහළ වෙනවා. ඒක නිසා විඥානයේ එක අවස්ථාවකට යන්න පුළුවන් භාවනාවේ විශේෂම කායන ප්‍රශ්න වුණුවට සංසිඳව ගත්තට පස්සේ තාම නාම රූප මට්ටමට කැඩිලා නැහැ. ඊටත් වැඩිය මූල මට්ටම. ඊට ප්‍රාග් අවධියේ තියෙන වේගයක් බවට ශක්තියක් බවට පත් කරගන්න පුළුවන්. වෙන්නේ මොකද්ද? මේ தත්වෙට ගිහාම හිත විසින්ම හිත සැක කරනවා. හිත විචින්ම හිත නීරස කර ගන්නවා. හිත විචින්ම හිත කම්මැලි කර ගන්නවා. නින්දට වැටෙනවා. එහෙම නැත්නම් හයියෙන් හුස්ම ගන්න හිතනවා මේවා සේරම මේ විඥානයේ ওই නාම රූප මැවීම සඳහා කරන්නා වූ මායාකාරී වැඩක් කියන අදහස <coughs> එකඟ වෙන්න පුළුවන් නම් අපි මේ දකින හැම රූපයක්ම සද්දයක්ම ගන්ධයක්ම රසයක්ම විඥානයේ විසින් අර තනිකන් දෝෂේ නැති කරගන්න කරන ලද විකාර වැඩ ටිකක්. Tamanට ඇති වෙන තනිකන් දෝෂේ නැති කරගන්න කරන යෝජනා ස්ථිරත්වයක් තමයි. මේ නිසයි ඔය තිස්සලත් දේශනා වාරකෙදි මම මතක් කරේ ඒ යෝගාචාර කියලා නැත්නම් විඤ්ඤාති මාත්‍රතා සිද්ධි කියලා මේ අදහස දිනු කළ තියෙනවා මහායාන නිකායක අපි මේ දකින මුළු ලෝකෙම නැත්නම් අපි මේ සම්බන්ධ වෙන මුළු ලෝකෙම අපි මේ සම්බන්ධ වෙන යෝජනා ඉදිරි කරන හැම මුළු ලෝකයක්ම විඥානයේ විසින්ම වන ලද්දා විඥාණයට මේ වෙනුවට අපි ශබ්ද අහනවා වෙනුවට ඕනනම් යාට රූප බලන කෙනෙක් බාට කරන්න පුළුවන් මාව මේ වෙලාව. ගඳ බලන කෙනෙක් බාරපත් කරන්නත් පුළුවන්. රස බලන කෙනෙක් බාරපත් කරන්නත් පුළුවන්. භාෂ ලබන කෙනෙක් බාරපත් කරන්නත් පුළුවන්. ඒක සම්පූර්ණ අහඹයක්. නිසා එකම සිද්ධියකට 10 දෙනෙක් සම්බන්ධ වුණොත් ඒ 10 දෙනා ඒ සිද්ධිය අත්දකින්නේ 10 ආකාරයකට. ඒ මොකද එක එකනාගේ විඥානේ වැඩ කරන්නේ ඒක එකන විඥානේ කොයි දේ යෝජනා ඉදිරි කරයි දන්නේ. මෙන්න මේ Äh, කායනුපස්සන හොඳට සංසිලාර හෝල් බොඩි එක්ස්පීරියන්ස් නැත්නම් අර විවේක ස්ථානට ගිහිලා කිසිම දෙයක් වඩටපත් වෙන්න ඉස්සලා ප්‍රාග් අවදී හිත පවත්වන්න පුළුවන් නම් බොහෝ වෙලා පවත්වන්න පුළුවන් නම් තේරුම් ගන්නවා ඒක හුඟක් නික්ලේශී අවස්ථාවක්. ඒක ක්ලේශ කෙලස් බාට කෙලසෙනකොටම එක සද්දයක් ගන්ධයක් රසයක් බාටපත් වෙලා ඇහැට කන දිවට නාසයට සම්බන්ධ වෙන්න පටන් ගන්නවා. ඉතින් අපිට මේ නාම රූප විඥානපච්චා නාම රූපං කියන කොටහ ඒ කොටාසේ ඒ ඒ ඒ පුරුක භාවනාවට සම්බන්ධ කරගන්නවා කියන එක හිතලා බැලුවොත් අපිට තියෙන්නේ අර විදිහට ආනාපානේ සංසිඳලා ගියාට පස්සේ කිසිම චේතනාවක් පහළ නොකර කිසිම හැඟීමක් පහළ නොකර මේක අනිච්චන් දුක්ඛම් බලන්න යන්නෙත් නැතුව අසුව භාවනා කරන්නේ නැතුව මේ විඥානයේ මේ ප්‍රාග් අවදියේ කොච්චර වෙලා ප්‍රයෝගයෙන් තොරව නිමිත්තකින් තොරව අනිමිත්තේ පවත්වන්න පුළුවන් ද කියනවනම් ඒක තමයි භාවනාවේ ශක්තිය වෙන්නේ. ඒක තමයි භාවනාවේ Taman ලැබපු තල තුනකම වෙන්නේ. ඒක වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න මේ විඥාණයට අවස්ථාවක් නොදුන්නට විඥාණය මේ හරි වැරදි හොඳ නරක අදහස් නොදුන්නට ඊට වඩා නික්ලේශී ප්‍රාග් අවස්ථාවක් මනුස්ස මනසේ තියෙනවා. අන්න ඒකට ගිහිලා ගොඩාක් වෙලා හිටියොත් ඒ තුල සුවසේවාවක් සිදු වෙනවා සමබර භාවයක් සිදු වෙනවා තමන්ට තමන්ට කරන්න පුළුවන් ලොකෝම ආත්ම අත්ත්‍ය සිද්ධිය. අත්ත්‍ය කුසලයේ එතන සිද්ධ වෙනවා. හැබැයි සුද්ධ කුසලයේ සිද්ධ වුණාට ක්‍රියාවෙන් නෙවෙයි සිද්ධ වෙන්නේ අකිරියෙන්. සබ්බපාපස්ස අකරණම් කියන පදේ බොහෝම ජයට ඔප්නං වෙන තැනක් ඒක. සියලු පාපෙන් තොරව මිසක මෙතන කරන හොඳක් නැහැ. කරන පිනක් නැහැ. කරන දක්ෂකමක් නැහැ. දක්ෂකම නම් යමක් නොකර සිටීමයි. ඒ නිසා මේක අනිවාර්යයෙන්ම මේ මේ අවස්ථාව අඩු ගන්න මේක මේ භාවනාවේ බොහොම මේ පළවෙනි මාර්ග ඥාණයට බොහොම මෑත සිටින තැනක් මේ අවස්ථාවට යනකොටම පවා ඒ ගඟ දිගේ ඉහළට පීනන ගතිය මේ ලෝකයා ඔක්කොම පුළුවන් තරම් මේවා දැකලා හොඳ නරක හරි වැරදි වශයෙන් දැකන ඇහ කන දිව වාස නසේ වශයෙන් සාක්ෂි කරගෙන මේවා ව්‍යාකරණ වලට දාගෙන ස්ථිර කරගන්න හැදුවට අතෙන් ගිල සියල්ලම අමතක කරලා මේකේ මතක් කරලා ගන්න දෙයක් නැහැ මේකේ තියෙන හුදු ශූන්‍යතාවයක් විතරයි. ඒ නිසා කිසිම දෙයකට වග වෙන්නේ නැතුව කිසිම තැනක චේතනා කරන්නේ නැතුව කිසිම තැනක ප්‍රාර්ථනා නැතුව යන්න ඇරියොත් ඒ ඒ සමතුලිතතාවයේ තමන්ගේ තේමාව කරගත්තොත් ජීවිතේ ඒ යෝගාවචරයට තේරෙන පටන් ගන්නවා මේක තමයි ජීවිතේක වෙන්න පුළුවන් ඝර්ෂණය අඩුම චිත්තක්ෂණය. ගැටුම අඩුම චිත්තක්ෂණය කර්ම නැහැ. විපාක නැහැ. සමාජයට පරණ කරන කර්ම වල විපාක ගෙවෙන්න ඉඩ තියෙනවා. අලුතෙන් කර්ම විපාක රැස් වෙන්නේ නැහැ. මොකද චේතනා නැහැ. ඒ චේතනා නැති වෙන්නේ මොකද? මේ විඥානයක් තියෙනවා, දැනීමක් තියෙනවා. ඒ දැනුම අනිමිත්ත මත යන නිමිත්තක් මත යන විඥානයක් නෙවෙයි එතකොට බරපතල ප්‍රශ්නයක් අහනවා මේ නාම රූප දෙක එකට පවතිනකොට නාමේ නැතු රූපෙට ඉන්න පුළුවන්ද රූපේ නැතු නාමෙට ඉන්න පුළුවන්ද නමුත් මෙතනදී ආනාපාන සති භාවනාදී මේක සරුවචනසේ විශ්වා මේ නම් කරන්නේ මේ දේශනා ලක්ෂණේ චිත්තපරිසංවේදී අස්සසිසාමීති සික්කති චිත්තපරිසංවේදී පස්සසිසාමීති සික්කති ඒක හඩුවාචාරින් වහන්සලා කියන මේ චතුත්ථ ධ්‍යාන සමාධියේදී ආශ්‍රව ප්‍රසවාසයේ 100%ක්ම ගෙවිලා හුදු යෝගාවචර හිත විතරක් දකිනා වගේ. ඇත්තටම රූප නැති එක නෙවෙයි එතන තියෙන්නේ. රූප තියෙනවා ඒව යෝජනා ඉස්තර කරන්න කවුරක්වත් නැහැ. නැත්නම් රූප ඇතිවීමේ මූලික ප්‍රභව ශක්තිය තියෙනවා රූප බවට පත් වෙන්න දීලා නැහැ. එහෙම මෙව ලත්තනම ලොප්පෙලා තියෙනවා. මෙන්න මෙවැනි විවේකයක් කරන්න දෙන්නේ නැතුව මේක තුල සැක පහල කරලා ආරවුල් ඇති කරලා කොහොම හරි නැවතත් අර ගොරෝසු විඥාණයට වැඩ ගොරෝසු විඥාණයට නඩු ඇති කරගන්න කම විඥානේ নানা ප්‍රකාර ප්‍රයෝග කරනවා. ඡට ගති මායාවේ ගති පානවා. ඒ ටිකට තමයි කෙලස් කියලා කියන්නේ. ඒ නිසා ඒ වෙලාවේදී ඒවට උඩගෙඩි දෙන්නේ නැතුව ඒවා මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි කියලා ප්‍රයෝගයෙන් අයින් කරන මේක ජීවත් වෙන්න පටන් අරගත්තොත්, වැඩි වෙලා ඉන්න පටන් අරගත්තොත් ඒ ඒ යෝගාවචරයට තියෙනවා මේ කියන ඒ අත්දකින්න අත්දැකීම මොනම හේතුවකින්වත් ස්ත්‍රී පුරුෂ කියලා වෙන් කරන්න බෑ. මොනම හේතුවකින්වත් පැවිදි උපවිදි කියලා වෙන් කරන්න බෑ. මොනම හේතුවකින් වත් බෞද්ධ බෞද්ධ කියලා වෙන් කරන්නත් බෑ. ඒකේ අත්දැකීම වල ඉතාම අඩිය මට්ටමක් මේකේ පේන්නේ. හැබැයි ඒක මගේ අත්දැකීමක් කියන්නත් බෑ. මේ කවදා ලෝකේ පටන් ගත්ත එකද දන්නෙත් නෑ. කවදා ඉවර වෙයිද කියනවත් බැරි එකක් වෙනවා. ඉතින් මේකේ පුංචියට නිකන් නිවන් රසය තියෙනවා. ඒ නිවන් රසය විස්තර කරන්නේ නිමිත්තක් නැතිකම නිසා. මගේ කියා ගන්න බැරි නිසා, වචනෙන් නගා ගන්න බැරි නිසා, සීමාවක් නැති නිසා, මුලක් මැදක් නැති නිසා මේට සාපේක්ෂව බැලුවොත් හැම සද්දකම හැම ගඳකම හැම රසකම හැම රූපකම හැම ස්පර්ශකම මුල මැද අග තුන දෙනවා තමයි සංස්කාර ලක්ෂණේ. මෙතන තියෙන්නේ සදා කාලේ ගමාගෙන ගණන් කරන ප්‍රවාහයක්. සන්තතියක්. මේ සන්තතිය මම බැලුවක් තියෙනව නැතත් තියෙනව මම මට ඕන කියලා ගත්තක් තියෙනව නැතත් තියෙන එක ඒක විසීම පවත්තන දෙයක්. අන්න ඒක ඒ මුලක් මැදක් නැතුව යනදී මම මාගේ කියාගන්න සංස්කාර කරන්නේ නැතුව ගත කරන්න පටන් අරගත්තොත් අපිට තේරුම් අරගන්න පුළුවන් මේ විඥාණය නිකන් හිරිවට්ටලා විඥාණය නිකන් කොටු කරගත්තා වගේ. විඥානේ අඬු කඩලා දැම්මා වගේ. බල බිඳලා දැම්මා වගේ. හැබැයි සම්පූර්ණ මරලා නෙවෙයි. ආන්න එතන ගියාට පස්සේ තමයි යෝගාවචරයට චිත්ත භාවනා එහෙම නැත්නම් මේ චිත්ත සංකාර දැක ගන්න පුළුවන් වෙන්නේ ඒ නිසා සරුවචන් සඳහන් කළා තියෙනවා පබස්සර මිදම්බික්ක වේ චිත්තං ආගන්තුකේ උපක්ඛලිට්ඨේ උපක්ඛලිට්ඨං තංචකෝ තං අසුතෝතෝ පුතත් ජනෝ නප්පජාගහන සෝ අසුතෝතෝ පුතඥස්ස චිත්ත භාවනා නත්ථීති වදාන. මහන්නේ මේ හිත මේ නිකලෙසලා මැදට ගිය හිත අනිවාර්යයෙන්ම ප්‍රභාසරයි. ඒක මේ අලුතෙන් ආය සුද්ධ කරලා ගන්න දෙයක් නැහැ. මේක ප්‍රශ්නේ තියෙන්නේ මේකේ පිටින් ගෑවිලා තියෙන කුණු කට්ට නිසා. පිටින් ගෑවිලා තියෙන කච්චල් නිසා. පිටින් ගෑවිලා තියෙන මලකඩ තට්ටුව නිසා බැලූ බැලමට මේකේ තියෙන මලකට පෙනුමක්. හැබැයි ඇතුළට යන්න යන්න යන්න මේක දිදුලන ප්‍රභාසරයක් තියෙන බුදු හිතක් ඇතුළේ තියෙන. මොකද අපි කවදාවත් ඇතුළට යන්න අපි බලන්නෙම පිටට ගිහිලා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ දිගේ ගිහිල්ලා බාහිරවර්ති වෙලා නන්නත්තර වෙන එකයි. ඇතුළට ගිහිල්ලා බැලුවොත් මේක දම්බ රත්තරණක් වගේ. චිත්තං ජම්බෝන දස්සාවි කෝතං නින්දුතු මරහති කියලා ඒ අරිවංශ සූත්‍ර දේශනාවේ සඳහන් කරන ජම්බෝන දස්සයක්සේ දඹ රත්තරණක්සේ පවතින මේ හිතට කවුරුනම් නිග්‍රහ කරයිද කියලා බුදුහාමුදුරු කියනවා. නිග්‍රහ කරන්නේ අපි නිග්‍රහ කරනවා මම කාලකන්‍යයි කියලා ඒ හිතේ පිරිසුදුකම දක්වන්නේ අර පිට ගෑවිච්ච මාලකඩ දැකලා. පිට ගෑවිච්ච තෙල් කුණ දැක්කට පස්සේ ඇතුලේ මේ මනුසකම ඇතුලේ පුද්දු වෙන්න පුළුවන්. රහත් වෙන්න පුළුවන් පින කොයි වෙලාවෙත් සමාකාරවම තියෙනවා. අඟුලිමාලටත් එහෙම නැත්නම් සාරිපුත්ත මොග්ගල්ලාන උපදේශකෝලිත වශයෙන් ගත්තත් ඒකේ කිසිම වෙනසක් නැහැ. අපිට වෙන්නේ අඟුලිමාල කියන්නේ මහා මදාවිය ප්‍රභා කරලා 10 දිනකට වැඩිය හයිය කෙනෙක්. මහා මහා තත්ත්වවාදී කිය. ඇතුළේ තියෙන අර නබරත්තරනේ ඒ කෝලිත උපදේශත් එක කිසි වෙනසක් නැහැ. ඒ නිසා මේ පිට මේ කුණු තට්ටුව එහෙම නැත්නම් ඒ පුඩ ගෑවිලා තියෙන මජන් ටික එහෙම නැත්නම් අපි කියනවා නම් තෙල් කුණ මුළු ඝණයත් එක්ක බලනකොට දශම 0.2ක්වත් නැහැ කියලා කියනවා ඒ පිට පේන්ට් එක. ඕක විතරයි පේන්නේ. ඕකෙන් තමයි මනින්නේ. අපිට ඒක හරහා යන්න බැරි නිසා අපි හැමදාම අපි හරි කාලා කන්නේ අපිට දස පාරමිතා පිළිලා නැහැ අපිට ති හේතුක ප්‍රතිසන්දි නැහැ අපිට බුදුහාමුදුරු ඉන්න කාලේ අපහළ වෙන්න ඕනේ අපි ඉන්දියාවේ පහළ වුණේ නැහැ මම අර පව කරලා තියෙනවා මේ පව කරලා තියෙනවා කියලා අර පිට කුණු කට්ටේ තමයි සමාදන් වෙන්නේ ඒ නිසා බුදුහාමුදුරු කියන කාදාකත් එහෙව් කෙනෙකුට නම් චිත්ත භාවනාවක් හරියන්නේ නැහැ මොකද මනුෂ්‍යගේ තියෙන්නේ කාල කන්නේ හැඟීමක් හැකි සංඥාව නෙවෙයි නැති බැරිකමයි පේන්නේ එතෙන් කෙලෙස් වලටමයි ආවඩන්නේ මාර පාක්ෂිකයි කවදා හෝ මේ මිනිස්සේ අර හොඳට ආනපන සංසිඳුල ඇතුළට ගිහිලා අනේ අම්මේ මේක කිසිම කෙලෙසයක් නැහනේ කාය දුස්චරිත වචී දුස්චරිත අඩු ගානේ මනෝ දුස්චරිතත් පුළුවන් තරම් හිරිවටලා තියෙන්නේ අඩු ගානේ මෙච්චර මායාකාරී විඥානයක් දැන් කොටු වෙලා තියෙන අනේ මට මේකේ වැඩි වේලාවක් ඉන්න ලැබේවා මේ මේ විවේකයේ මගෙන් තුරන් නොවේවා මේ විස්රාම හිත මේ හුදේ කලාව මේ තියෙන විවේකය මගින් තොර නොවේවා කියලා එකට යෙදිච්ච කෙනාට තේරෙනවා මේක ප්‍රයත්නයෙන් භාවනාවෙන් ප්‍රයෝගයෙන් උපයෝග එකක් නෙවෙයි මේ තියෙන දේ සමාදන් වීමක් තියෙන අන්නේ සමාදන් වෙච්ච කෙනාට පේනවා තමන්ගේ පිට ගෑවිලා තියෙන කුණු ටික කොච්චර පොඩ්ඩයිද මේ නිසා මම මෙච්චර පශ්චාත්තාප වෙනව වෙනුවට ওই කුණු ටික ගැන 0.2ක් වගේ වෙන කුණු සිකට වැඩිය මේ ඇතුලේ තියෙන දඹරත්තන ගැන හිතනවනම් ඒ පුද්ගලට අම්මා තාත්තා මැරුණත් වස්තු විේෂණ සිද්ධ වුණා ඥාති විේෂණ සිද්ධ වුණත් පේනවා මේ දඹරත්තරනේ තියෙන වෙනසට ඔය වස්තු විනාශයෙන් මොනම සම්බන්ධයක්වත් නැහැ ඥාති විනාශයෙන් මොනම සම්බන්ධයක්වත් නැහැ ඒක මේ වෙනමම මාතෘකාවක්. එහෙව් කෙනාට මේ තමන්ගේ දරුවා තමන්ගේ කුකුලේ මැරෙද්දි සමාධි භාවනාවට ගන්න පුළුවන්. මොකද දන්නවා මේ හිතේ ওই පිට ලෙල්ලේ ගෑවෙන දෙයක් මිසක ඇතුළට යන වෙනසක් නැහැ. ඒ නිසා සරුවචන සඳහන් කරලා තියෙනවා පබස්සර මිදම් බික්ක වේ චිත්තං ආගන්තුකේ ආගන්තුකේ උපක්කලිටේ උපක්කලිට. මහන්නේ මේ හිත හරිම ප්‍රබහසරයි පිට උපක්ලේශ ගෑවිච්ච ටික විතරයි තියෙන්නේ. තං සුතවතෝ අරිය ශාවකෝ ජානාති. සුතවතෝ අරිය ශාවකයා මේ ප්‍රොපෝෂන් එක දාන්නවා. මේ පිට තියෙන කුණුලෙල්ල මේ දහමස්ථාන කීච්චා විතරයි තියෙන්නේ. ඇතුළේ තියෙන දඹරත්තරනේ අහුවට වැසට අහු වෙන්නේ නැහැ ඥාති වේසන වස්තු විසනට අහු වෙන්නේ නැහැ ඥාන පිරිමකමකුත් නැහැ පැවිදි උපවිදිත් නැහැ සියන්නිකාය දරාමඤ්ඤනිකාය දමරපුරනිකාය කියලා ප්‍රශ්නකුත් නැහැ ඒක දන්න මනුස්සයාට ওই පිට මොන හින ගැහුවත් අර ඇතුලේ තියෙන දඹරත්නේ අදහන මිනිහට ඕනම තැනක සමාධි භාවනාවක් ගන්න පුළුවන් කියලා. ඒ මොකද යගේ විශ්වාසයක් තියෙනවා මේ මනුස්සකම කියන්නේ මහ විශාල දෙයක් කියලා. නැත්තම් අර විඥානයේ විසින් මවලා දෙන මේ රූපේ මේ ඇහැ මේ සද්දේ මේ කන මේ රූපවල මේක කහ පාටයි ඒක හොඳයි. මේ කහ නිල් පාටයි මේක හොඳ නැහැ. මේක හතරස් ඒක හොඳ නැහැ. නානා ප්‍රදේවල් ඒකට දාගෙන එව්වා හොඳ නරක කියලා බෙදාගෙන මේ කරන රණ්ඩුව වෙනුවට උන්නක බැදගෙන කන්නේ බැදගෙන කාපන් තම්බන කන්නේ තම්බන කාපන් කියලා ඕක දාලා පැතුලට ගියොත් Tamanට ඕන වෙලාවක ඇතුලට යන්න පුළුවන්. ඉතින් මේ සාමාන්‍ය පුතත්ජනේ කල්ලා කතා කරන පටන් අරගත්තොත් ඒ මනුස්සයා මේ පිට ලෙල්ලේ ඉන්න අයිතිවාසිකම් පිළිබඳ සටන ගියා බලනකොට හරිම විචිත්‍රයි. මේ මනුස්සයාට පිට ලෙල්ල ගැන අයිතිවාසිකම් කතා කරනවා. කොහොමද වමතක් කරලා කොහොමද අපි අපිට වගකීම් තියෙනවනේ අරක තියෙනවනේ මේක තියෙනවනේ කියලා අර අර කුණටමයි සාක්ෂිය දෙන්නේ. අර අර මේ මනමේ කුමාරයාට මාස්සද්දර දීපු කඩුව තමයි. කොයි වෙලාවෙත් ආශිෂ්ඨ වූ තමන්ද උරුමෙන් නීති අනුකූලව හම්බ වෙච්ච මේ ලස්සන හැන්සම් කුමාරයා. එයා වැඩන්නේ. ඒක කොහොමඩක්වත් දැන් තමන්ගේ බුදුරට බැඳපු කුමාරයානේ. අරක තමයි ආසාව තියෙන්නේ. ඒ නිසා කාමච්ඡන්දයට වඩා ඒකාග්‍රතාවය බලනකොට ඒකට තමයි හරීම අප්ලිෆ්ට් ඒ කියන්නේ උසස් කරන ආර්ය භාවයටපත් කරන දියුණු කරන ගතියක් ඒකාග්‍රතාවයේ තියෙනවා. නමුත් අපිට ඕනේ විචිත්‍රත්වේ. අපිට ඕනේ විවිධාංගීකරණේ. අපිට ඕනේ හැම දෙයක්ම මාරු වෙන මේ කානිවල් එක තමයි ඕන කරන්නේ. හැබැයි ලස්සනම දේ මන්ට ලස්සනම දේ කිව්වට ඒකට පාඩුවක් නැහැ. ඒ කොච්චර ඒ විවිධාංගීකරණයට විචිත්‍රත්වයට කැමැති හිත තිබුණත් ඒ අතින් අපි කොච්චර කෙලිසිලා තිබුණත් අර ඇතුළට යන්න පුළුවන් පින අපිට තුෂ්ණොදකින් කියලා කදාකවත් කියන්නේ. අපි ගිය ඕන වෙලාවක බාර ගන්න ලෑස්තියි. කොච්චර පව් කරලා තිබ්බත් කොච්චර වැරදි කරලා තිබ්බත් අපි ඒකට ආචි සංගරේ පිළිහිලා කරපු කෙනාගෙන් සමාව අරගෙන අර හොඳ පැත්තට ගියොත් ඒ හොඳ පැත්ත කවදාකවත් ඕ වැරදි කරලා තිනොත් ඕ මට බැනලා තිනොත් ඕ මට නොසකර කියලා කවදාකවත් නැහැ මොකද ඒක අනාත්ම ධර්මයක්. ඒක නිසා ඒ සත්පුරුෂයා ගාවට සද්ධර්මයේ ගාවට ඒ ගම්භීරත්වයට ඒ ශූන්‍යතාවයට යන්න බැරි කොන්ද බලන තිකම මිසක්කා ඒ දේ අපි ප්‍රතික්ෂේප කරන්නේ. අපි පව් කෙරුවා, අපි හීනමානේ හිතාගත්තා, අපිට බැරි වෙයි කියලා හිතුවයි කියන එක ගණන් ගන්න. ඒක නිසා අපිට කවදා හෝ කර්ම ගෙවිච්ච දවසක, සම්මිය දෘෂ්ටි පහළ වෙච්ච දවසක යහ දැක්ම දිඨින්ච අනුපගම්ම සීලවා දසනේන සම්පන්නෝ කියලා බුදුරජාණන් සඳහන් කරනවා අනම්මනම් බැරි දෘෂ්ටි වලපත් වෙන්නේ නැතුව සිල්ලන්තව යහ දැක්ම දිට්ඨිං චනුපකම්ම සිලවා දස්සනේන සම්පන්නෝ. එදාට තියෙන මේ නිවන් දැකීම සඳහා අමුතුවෙන් කරන දෙයක් නැහැ. මේ දේවල් අතර තේරලා බේරලා ඒ ඒ yaadana පැත්තට පොඩ්ඩක් හේතු කළා තියෙන එක විතරයි කරන්නේ. ඒ නිසා විඥානය හොඳටම අර වගේ නිමිත්තක්වත් දකින්න නැත්තටපත් කරලා ආයේ ඒකට තරංග ගන්න ඉඩ නොතබා යෝජනා ස්ථිරත්වයටපත් වෙන දෙන්න ඉඩ නොතබා චේතනා පහළ නොකර ප්‍රකල්පනා පහළ නොකර ඒ තුළ නිර්මාණශීලීත්වයකට එන්න දෙන්නේ නැතුව මේ විඥාන විඥාන මට්ටමේ රඳාගෙන යන්න පුළුවන් නම් විඥාන පත්‍යා නාම රූපං කියන එක අපිට යම් ප්‍රමාණයකට සංවර කර ගන්න පුළුවන්. ශීලාචාර කර ගන්න පුළුවන්. ශීලාචාර කෙරුවට 100ක් නම් කරන්න බෑ. මුළු ජීවිතේ පුරා මුළු අවුරුද්ද පුරා කරන්න. ටික වේලාවකට දැක්කොත් ඒ දකින්න ප්‍රමාණය ඇති මේ අකුණු විදුලි ගහපු ගමන් ඒක පාරට Taman යන පාර හරි කියලා තේරුණා වගේ Taman තේරෙන පටන් අර ගන්නවා. ඉතින් එතෙන්ද යන්නත් ඒ කියන්නේ අපි අර පටිච්චසමුපාදය ගැන කතා කරනකොට කිව්වා. අර මුලින්ම කිව්ව සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි, කාංකා විතරන විසුද්ධි කියලා ඒ විසුද්ධි ටික පහු කරලා තියෙනවා. එහෙම නැත්නම් නිකම්ම නිකම් මේ බණක් අහලා, එහෙම නැත්නම් මේ කල්පනා කරලා දාර්ශනිකව යන්න බෑ. අනිත් ගියත් මේ මේ යහ දැක්ම නැත්තම් මේ හැකි සංඥාව නැත්තම් මේ කියන පෙරදක්ම නැත්තම් මේකට බුදුහාමර පාවිච්චි කරන ලස්සන වචනයක් මේ අදිමොක්කේ කියලා. අදිමොක්කේ කියලා කියන්නේ අවුල් රාශිය තියේදී මං කළ යුත්තේ මේකයි කියලා හරියටම මේ විෂදව දැනගන්න පුළුවන් චෛතසිකේ මේ අදිමොක්කේ කියන්නේ ශ්‍රද්ධාවේ ලොකු අයවක්. ශ්‍රද්ධාව කියන්නේ ආරම්භකදී ශ්‍රද්ධාව හැම දෙයකම දూరుනවා. අදිමොක්කේ කියන්නේ දේවල් දන්නවා මේවා මෙහාට අදිනවා මේවා නමුත් මම කරන්නේ මේකයි කියලා කොඳු ඇතිපෙලක්. ආධ්‍යාත්මික ශක්තිය. ආධ්‍යාත්මික පිටකොන්දක් ආවට පස්සේ තීරණ පටන් ගන්නවා මෙතෙක් කල සංසාරේ අපේ තිබුණ චපලකම. අර කරත් කැමති වෙනවා මේකටත් කැමති වෙනවා හරියට විනිශ්චය කරගන්න බෑ. විනිශ්චය කරන්න අවශ්‍ය නැහැ. මොකද ඒවා කර්මානුරූපව හේතුඵල ධර්මයේ සිද්ධ වෙනවා. ඔතන නොසලින මනසක් ඇති කරගෙන මේ ඇති වෙලා තියෙන අපි ඉන්ද්‍රිය ප්‍රතිපද තිබුණු විඥානයේ ඉන්ද්‍රිය ප්‍රතිපද භාවයෙන් අරමුණු වලින් වෙන් කරලා මූල ජවයට ගෙනත් තිනවා අන්නේ අන්නේ හිරිවට්ටගත්ත අඬු කඩාගත්ත මේ විඥාණයට ආය විභූෂණ පාණ්ඩ දෙන්නේ නැතුව ආය යෝජනා ඉෂ්ටිරකම් කරගෙන අහුවෙන්න දෙන්නේ නැතුව මේක පවත්වාගෙන යනවනම් තීරණ පටන් අර ගන්නවා ඒක සඳහා මේ ලෝකායත දැනුමෙන් සත්ත පහක වැඩන්නේ ලෝකායත දැනුම තියෙන්නේම විවිධාංගීකරණයට. තියෙන්නේම විචිත්‍රත්වයට. තියෙන්නේම කාමච්ඡන්දයට. තියෙන්නේම ව්‍යාපාදයට. මේකේ මොනම දෙයක්වත් අවශ්‍ය කරන්නේ ඒක තිබුණයි කියලා කාමච්ඡන්දේ තිබුණයි කියලා මේකට නුසුදුසු කමකුත් නැහැ. නිසා ගිහියන්ට නිවන් දකින්න පුළුවන්ද මේ ජීවිතේ පුළුවන්ද নানা ප්‍රකාර ප්‍රශ්න අහන්න පටන් ගන්නනේ මේක තුල මේ අඬු කඩාගත්ත දුර්ල කරගත්ත විඥානයේ තුලත් කාලමානේ දේශමානේ ගැන කල්පනා කරන්න පටන් අරගත්තොත් ඉතින් ආය විඥානේ නාම රූපම වාගෙන හොඳ නරකම වා ගන්න හදනවා. ඒකට කාලේ දාන්න යන්නත් එපා, දේශේ දාන්න යන්නත් එපා. ඒක වචන කියා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නිකුත් නෑ. නමුත් මේ ආපහු හැබෑ නිවසට ගියා. නියමතෙන්ට ගියා වගේ කියලා ඒ தත්ත්වය පවත් ගන්න පුළුවන් නම් Tamanට ඒක විස්තර කරන්න බැරි වුණාට සතිය හරහා ගිය නිසා මේක පටලවිල්ලක් නොවන බව දැනගන්න පුළුවන්. එතනදී සමාධියක් පවතින බවක් දැනගන්නත් පුළුවන්. කලයුත්තක් තියෙනවා ඒකට හරියන් කියන්න තියෙන්නේ ඒ වෙලාවේ කරන දේ තමයි යමක් නොකර සිටීම. මේ දේෙන් අපිව කඩන්ඩ අපිව කියන එක වචන වැරදි. මමමයි. මම කඩන්න හේතු වෙන්නේ මොනම බාහිර දෙයක්වත් නෙමේ විඥානයේ තියෙන එක එක රස බැලීම සඳහා එක එක යෝජනා ඉදිරි කරගන්න සඳහා තියෙන අර මනමේ කුමාරගේ තියෙන මස්සද්දට තියෙන ආසාවමයි. එන්නේ ඒකටයි කෙලස් කියලා කියන්නේ. ඒකේ ඒ වෙලාවට එන කෙලෙසේ. ඒක මේ මේ කර්මානුරූප වෙන එක වෙන්න පුළුවන්. නමුත් එනකොට මේක දැනගෙන ඒක දැනගත්තා නම් අහුණා ප්‍රශ්නයක් නැහැ. මම මේ වෙලාවේ මේ නැගිට්ටේ මේ හේතුව නිසා. මට නීරසකම ආවා, මට කම්මැලිකම ආවා. දැනගන්න දැනගන්න දැනගන්න අපිට මේක තමන්ගේ අතහැරතර ගන්න පුළුවන් වශීතාවයට කරගන්න පුළුවන්. යම් හේතුවකින් විඥානයේ මොකක් හරි දෙයක් ඇල්ලුවා නම් රූපය, ශබ්දයක්, ගන්ධය, රසය හොඳට මතක තියාගන්න ඒකත් එක්කම ඒ දකින අත්දැකීමට අදාළ ඉන්ද්‍රිය ඇහැ කන දිවනාසයකට සම්බන්ධ වෙනවා. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහුවා මෙල්බන් වල ඉඳදී භාවනා කරන යෝගාවචරයෙද්ද ඉස්තිරි දෝසව මට මතක නැහැ. ස්වාමීන් වහන්සේ ඔය තැනට ගියාට පස්සේ තියෙන මේ චංචල ගතියත් වායෝ ධාතුවේ තියෙන චංචල ගතියත් වෙන් කළ හඳුනගන්නේ කොහොමද කියලා. දෙවට කායන වසනා බස්සකන බස්සන කියන පස්සේ තමයි තේරෙන පටන් ගන්නවා පණුවන අලියන වගේ. ඒව නැත්තම් කම්පන චංචල ගතියක්, වේගයක් අපි කියන ප්‍රවාහය කියලා නැත්තම් අපි කියන එකට මේ ඡන්තති කියලා. ඒකේ චලනයක් තමයි පෙන්වන්නේ. අපි ලොකු සංසහන්තාට බණ කියන්නේ හැමදාම කියන්නේ ওই චලන ගැන කතා කරනවා. කියන්නේ ශක්තියක් නියෝජනය කරන ආකාරය. මේකයි වායෝ පොට්ටබ්බ ධාතුවේ වෙන් කරලා අඳුරන්නේ කොහොමද කියලා. වායෝ පොට්ටබ්බ ධාතුව නම් ඉන්ද්‍රියක් හා සම්බන්ධයි. ඒක එක්කෝ කය හුඟක් වෙලාට වායෝ පොට්ටබ්බ ධාතුව අපිට අහුවෙන්නේ කාය පොට්ට කාය ප්‍රසාදයට තමයි. වායෝ පොට්ටබ්බ ධාතුව නම් කයේ තැනකට සම්බන්ධයි. මේ කියන එක සම්බන්ධ නැතිකම තමයි දක්ෂකම. ඒකේ තියෙන ලක්ෂණය. එතකොට දැන් ඇහැට පෙනෙන වර්ණ රූපයත් සමහරට මේ වගේ වෙලාවට මතුවෙන ආලෝකයක් බැලුවොත් වර්ණ රූපේ පේනොනම් ඇහැ කිචි කැවෙනවා. ඉන්ද්‍රියක් සම්බන්ධ වෙනවා. මෙතෙන්ද ගියාට පස්සේ ඇහෙන් නෙවෙයි ඒක දකින්නේ. සහැල්ලුකමක් දකිනවා, චලන දකිනවා. ඉන්ද්‍රියකට සම්බන්ධ නැහැ. ඒ නිසා ඒක නාම රූපයක් බාටපත් වුණා නම් පත් වෙච්ච ගමන් සලායතන එකක් බාටපත් වෙනවා. මෙතනදී දැක් ගන්න පුළුවන් ඒක ඇහැ කන දිවනාසය නිකන් අපෙන් ඈත් වෙලා වගේ. ඒක දුරස්ත තනක් බාටපත් වෙලා ඇතුළත උඹහා ඇතුළට ගිය නයා වගේ ඇතුළත හොඳට තේරෙනවා මධ්‍යස්ථානයේ මේ වගේ චලන වගේක් තියෙනවා. තාම මේක නාම රූප බාටපත් වෙලත් නැහැ. එහෙම නැත්නම් විඥාන බාටපත් වෙලත් නැහැ. මේම තියන්න දෙන්නේ නැතුව සැක උපදවන එක කම්මැලි කරන තමයි විඥානේ හැටි. මේක මේ මෑතකදී මේ දේශපාලන ටික සම්බන්ධයි. ඒක නිසා මගේ සෞඛ්‍යයට හොඳද දන්නේ නමුත් මම මේ කියනවා ඇමරිකන් රජය සමාවෙන්න ඕනේ කිව්වට මේ මුළු ලෝකෙම පාලකයා මමයි කියා ගන්න ඕනේ නිසා දුප්පත් රටවල් කරන මේ මගදී මහ විනාශ කරන එකපාරටම ඒගොල්ල ප්‍රශ්නයක් ඇති කරලා ඒ දුප්පත් රටවල් ප්‍රතික්‍රියා කරන්න ආරිනවා ප්‍රතික්‍රියා කෙරුවට පස්සේ කියන ඕම් පේනව නේද මම භයානක தত্ত্ব එන්න තියෙනවා. ඒ නිසා කරුණා කරලා අපි මේකට ආරසක විවිධනක් දාන්න තිබ්බොත් නරකද? ඉස්සල්ලා ඒ මිනිස්සු ඇත්තටම ආරක්ෂක විවිධනක් හදලා ඒක විකුණා ගණ්ඩයි අර ප්‍රයත්න ඇති කරන්නේ. ඒක දැන් හොඳට පේන්න පටන් ගන්න තියෙනවා. ඒගොල්ලෝ සම්පූර්ණ මේ එක එක තාක්ෂණ හදලා ඒ තාක්ෂණ මිනිස්සයාට දෙන්න ඉස්සලා ඒ මිනිස්සයාට ඒ තාක්ෂණේ නැතුව බෑ කියන බරපතල ප්‍රශ්නයක් ඇති කරනවා. ඇති කරපු ගමන් අර ඉතින් අහිංසක වංශෝ එදා පාන් රත්වල හොයාන කන මිනිස්සු ඉතින් උඩින් බලනවා අම්මේ අම්මේ මේ වගේ දෙයක් ආපුවම අපි මොකද කරන්න කිව්වම ඇමරිකන් කියලා කියනවා ඒක නෙන්නම් කියන්නේ අපිට අපිට දෙන්න පොඩි අවස්ථාවක් අපි ඕගොල්ලෝ ගාවට එන්න මෙන්න අපි ළඟ තාක්ෂණයක් තියෙනවා මේකට කියලා මේක එළුවට පස්සේ අර අසරණ මනුස්සයාට පාන් වේලවත් හොයාගන්න බැරි මනුස්සයාට අහිංසක අහුවිලක් අහුවෙනවා මේකට කියන්නේ problem reaction and answer කියලා ඇත්තටම මිනිස්සු ඉස්සල්ලා විකුණන්න ඕනේ තාක්ෂණය හදලා ඒ තාක්ෂණය මනුස්සයට යන්න ඕන විදිහේ බරපතල ප්‍රශ්නයක් ඒ බරපතල ප්‍රශ්නේ අමානුෂිකයි. ඇන්ත්‍රැක්ස් කියලා එකක් දායි. චිකන් ගුන්යා කියලා එකක් දායි. දාන්න ඉස්සෙල්ලා ඇන්ටිබයොටික්ස් එක හදලා ඉවරයි. හදලා ඉවර වෙලා මුළු ජාතික වශයෙන් කියන බුදු අම්ම මේක පුදුමාකාර වේගයකින් පැතිරෙනවා. ඒ නිසා හැකි ඉක්මනට දැම්මම ෂිප්මන්ට් එක අස්සම් කරන්න අපේ බඩු ආරය මම මම ඉස්ලාම සැරේ ඇමරිකාවට යන්න ඉස්සෙල්ලා මට එංගලන්තේ පණිඩයක් එවලා තිබුණා ස්වාමීන් වහන්සේ ඇමරිකාව ඇති රටවල් වල මෙන්න මේ වගේ චිකන් ගුන්නෑද මොකද්ද මන්ද නැහැ භයානක ලෙඩක් කියලා. ඒ නිසා අරස්සාව මදි යන්න එපයි කියලා. එතකොට සුවතරාම යනකොට මම මනුස්සෙක් හම්බුණා. ඒ මනුස්සයා නෝවිජන් ජාතිකයෙක්. මනුස්සයා ඕව ගැන දන්න මනුස්සයෙක්. ඊට පස්සේ මං වාහනේ ඉක්කුවා මෙන්න මෙහෙමයි මට නම් ගාණක් නැහැ. මට ওই ඇමරිකාට හරිම ගියා. මේට කන්න බැරි කෑම ජාතිවල හම්බෙන මං හරි කැමැති. ඒක නිසා මං ඇමරිකාට යන්න කැමැති කියලා. නන් දන්නේ නැති කෑම ගොඩාක් ජාති හම්බෙනවා ඇමරිකාට. කියලා ඉතින් මම හරි ආසයි ඕකට. කන්න නම් බෑ. මොළ ජරාවක්වත් මේ ඇත්තටම අපේ සම්බෝල විතර මොකක්වත් හොඳ නැහැ. ඒ වුණාට ඉතින් අර එක එක නන් තියෙන නිසා මං ඉතින් ඇවිදිනවා. අර මනුස්සයා කියනවා ස්වාමීන් වහන්සේත් ඔවා කනවාද කියලා ඇහුවා. ඊට පස්සේ මිනිස්සයා කියනවා මේ ඩිසීස් එකට ඇන්ටිබයොටික්ස් එක හදපු කම්පැනි විතරක් ඇමරිකාවේ ආර්ථිකත්වයේ වැටෙද්දී 100%ක් ලාභ ලැබුවයි කියලා. ඒකෙන් මෙච්චර ගාණක් ඇමරිකන් ජනාධිපතිට දීලා තමයි මේ රෝගේ දැම්මේ එළියට. දැම්මට පස්සේ මුළු ලෝකෙම ගියාට පස්සේ අර හදපු ඇන්ටිබයොටික් එක පුදුමාකාර විදිහට වියදම් විකිණුණා. විකිණුණු දැන් වැඩි ඉවරයි. ඊට පස්සේ එක මිනිස්සෙක් ඊමේල් එකක් කරලා දෙනවා ඒ රෝග ලක්ෂණේ මේවා තිබුණාට ඒ රෝග ලක්ෂණ ටික එම්බිරිසාවෙත් තියෙනවා කියන. හරි මේ කැටියක් එකතු කරලා වෙනම රෝගයක් හදලා. කිසිම පාමසි එක ඇන්ටිබයොටික්ස් නැහැ. ඔක්කොම විකිල්ල. යම ඇන්ටිබයොටික් අර කර ගලපෙන්නෙත් නැහැ. අද පෙන්ලා දීලා තියෙන ලයිස්තු ගත කරලා ඇමරිකාව කරන මේ සෙල්ලම ඒක මන් දන්නේ නැහැ මෙවුවා මයි ළඟම සම්පූර්ණ ඔප්පු කරලා නෙවෙයි පෙන්නන්නේ මම මේ කියන්න හදන්නේ ප්‍රශ්නයක් ඇති කරලා මනුස්සයන්ට ප්‍රතික්‍රියා කරන්න හදලා සාන්ත දායකයෙක් වගේ ඒකට උත්තර දෙන්න හදන සෙල්ලම්ම තමයි විඥානයත් කරන්නේ. විඥානයේ මේ ලස්සනට තියෙන මේ ප්‍රවාහය තුල මේ සංසතිය තුල හොඳ නරක දෙකම අවනවා. නාම රූප දෙකම අවනවා. මවලි වල දෙකට බෙදුවාට පස්සේ දෙක රණ්ඩු කරනකොට විඥාණයට ලොකු විනිශ්චකාරකමක් හම්බ වෙනවා. අග්‍ර විනිශ්චකාරකමක් හම්බ වෙනවා. ඊට පස්සේ ආ ප්‍රතාපවත් විදියට අග්‍රවිංශකාරකමේ පත් වෙනකොට අනේ නාම රූප මවාගෙන මේ සලායතන මවාගෙන ඉත විශාල සංවිධානයකින් කටයුතු කරගෙන යනවා. ඒතකොට මේ මිනිස්යාට මේ විඥානයේ කැතගතිය දැක ගන්න හම්බෙන්නේ මොකද බරපතල ජීවිත තර්ජනයකට ලක් වෙනවා මිනිස්යා. ඒතකොට අර ප්‍රෝඩකාරයා ඉබේම ප්‍රශ්නේ පැනලා ගිහින්. මොකද මේ 2012 කියන්නේ බොහෝම තීරණාත්මක වර්ෂයක්. ওই සෙල්ලම් ටික දැන් ඇමරිකාවේ සමාගම් පහක් විතර සමාගන්නේ පුද්ගලයෝ පෙන්වන්න පටන් ගන්න තියෙනවා ඇමරිකාවේ කැත ඉතිහාසය කියලා. ඒක හොඳටම පෙන්වන ආර්ථික විද්‍යාවදිගෙත් පෙන්නනවා, ලෝක යුද්ධ දිගෙත් පෙන්නනවා, ඒ වගේම මේ වෙන රටවල් පාලනය කරන්න යාම පිළිබඳව පෙන්වනවා. මම මේ කියන්න හදන මේ ඇමරිකාට විරුද්ධවක්වත් තනම්ම නෙවෙයි. මම කියන්නේ විඥානයේ සෙල්ලම. බුදුහාමර කිව්වක පුද්ගලයෙක් කරන දෙයක් නෙවෙයි. සංසාරේ පුරාවට මේ විඥාණය තමන් අහුවෙන්නේ නැති වෙන විදියට ඒක নানা ප්‍රකාර අපිට විචිත්‍රතා මතු කළ අපි විචිත්‍රතාවයට බැඳලා විඥානයේ ක්‍රියාකාරකම් හංගලා අර විචිත්‍රතාවය තුළ මත් කරලා අපි අරගෙන යනවා සංසාරේ පුරාවට. බුදුරජාණන් වහන්සේ කිරුවේ මේ විඥානයේ විචිත්‍රතාවය ලබන්න පෝෂණය ලබන්නේ සංස්කාරවල සංස්කාර පුළුවන් තරම් අඩු කරන්න. කාය සංස්කාර වශයෙන් සංසිතවන්නේ කියනවා. වචී සංස්කාර වශයෙන් සංසිතවන්නේ කියනවා. චිත්ත සංස්කාර වශයෙන් සංසිඳනකොට විඥානයේ අඩු කැඩෙන්න ගන්නවා. දුබල වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් හිරි වට ගන්න පුළුවන් වෙනවා. අකර්මණ්‍යතාවයටපත් වුණාට පස්සේ මෙයා දහන දහංගට පොඩ්ඩක් බලන්න. ඒ දහංගට වල තමයි කියන්නේ ඒකාකාරීකම කියලා. නීරසකම කියලා. නිදිමත කියලා. සැක කියලා. নানা ආකාර ප්‍රඥා. ඉතින් ඒව එනකොට අපිට භාවනා කරනකොට ඒකාකාරීකම නිදිමත ගතිය අපි දකින්නම මුස්පේන්තු කාලකන්ණි එපා කරපු දහබදුරා පට්ටබඳුරු කැත දෙයක් විදිහට. නමුත් බුදුහාමුදුරුවෝ කියනවා අපේ ලොකු සංසි කියනවා භාවනා හරියන ලකුණක් මේ තියෙන්නේ. මේක මෙහෙමයි කියන්න තියෙන. විචිත්‍රතාවයේ පහ වුණාන රසය වුණාන සංසාර කියලා හිතා ගන්න. විරාජය විමුච්ඡති විරංජති නිරෝධති මේක දේ විරංජනේ වෙන පැත්ත අහුණා නම් නීරස පැත්ත අහුණා නම් නිවන කියලා හිතා ගන්න. සංසාරේ පැත්ත නම් විචිත්‍රත්වේ. සංසාරේ පැත්තන රස. ඇලී බැඳීගෙන යන ඇබ්බැහිය. විඥානයේ දුර්ලභය ගැන යනකොට විරජ්‍යති විමුච්ඡති නිරෝධති කියන පැතිවලට ආවන එක නීරස වෙනවා විරංජන වෙනවායි කියලා කියන්නේ විචිත්‍රත්වේ නැති වෙනවා කම්මැලි වෙනවා නීරස වෙනවා ඉතින් අපි හිතනවා මේක මේ භාවනා වැඩිලා සත්‍ය නැති වෙලා සමාධිය නැති වෙලා මම ගත්ත අරමුණ වැරදිලා මට ආනපනේ හරියන්නේ වෙන අරමුණක් නැද්ද කියලා নানা ආකාර මේ කරන වැඩේ දැක ගන්නවා නම් දැක ගන්න උත්සාහ කරනවා නම් මේ විඥානපච්චා නාම රූපං නාම රූපච්චා සලආයතන කියන වැඩේ අපිට අනිත් පැත්තට දාලා ගන්න පුළුවන් මේ විඥානයේ මේ සංස්කාරයන්ගේ දුබල කිරීම තුළ විඥානය පුළුවන් තරමට දුබල කරලා ප්‍රයත්න මොනවාක්වත් කරන්නේ නැතුව ඒ විඥානයේ දැපෙන වැටිලම විලංගු ගහලම හිර කරලම බොහෝ වෙලා පවතිනකොට තමන්ගේ ඇඟත් පේන සමහරලාට දඬු කන්දේ ගැහුවා වගේ. හරි වෙහෙසයි, හරි කම්මැලි, හරි නීරසයි. හැබැයි මේ ඇඟේ වදින මොකුත් නැහැ. නැගිටපු ගමන් ඔක්කොම ඉවරයි. ආ නෝක දැනගෙන විඥානයේ තියෙන පුළුවන් මේ තවත් හැඩතලයක්, මුණතක් දැක ගන්න නම් මේ මට්ටමේදී 100 100ක් නැති වුණාට මේ රුචි අරුචි කන් ටික පැත්තක තියන තරමට අපි ත්‍යාගවන්ත වෙන්න වෙනවා. සැප දුක් කියන දෙක ලාභලාභ කියන දෙක යසායස කියන දෙක කීර්ති ප්‍රශංසා කියන ටික ඒක ගෙදර ගියාට පස්සේ ගන්න පැත්තක පැත්තක තියන්න. මෙහෙදි පොඩ්ඩක් බලන්න මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම නම් දුක ආව සැපාවත් අඩුගානේ සමබර හිතේ යසසක් ආවත් අයසක් ආවත් සමබර හිතින් ලාභයක් ආවත් පාඩුවක් ආවත් සමබර හිතින් යන තැනට ගියේ නැත්නම් විඥානයේ වාසිය ලබනවා. ජබ්බුදුමාකාර කැපකිරීමක් මෙතනදී කරන්න වෙනවා. මේ සංස්කාර ධර්ම කාය සංස්කාර සංසිඳුවට පස්සේ මේ ඇතිවෙච්ච එකලසේ කඹයක ගමන් කරන්න වගේ. එක පැත්තකටවත් යන්නේ නැතුව අෂ්ටෝක ධර්මයේ පිළිබඳව පළවෙනි වතාවට හෝ කමන්නේ ඉගෙනගෙන ඒ විචිත්‍රත්වයට අන්ත දෙකටපත් වෙන්න දෙන්න තු හැබැයි අන්ත දෙක හොඳටම දැනගෙන යතරින්න ඕන අන්ත දෙකට බය යතරින්න එපා මේ කාමසුකල්ලිකාණ යෝගය හොඳයි අත්තිකිලමතාන යෝගය හොඳ නැහැ එහෙම කතාවක් නැහැ කාමසුකල්ලිකාණය දත යුතුයමයි අත්තිකිලමතාන දත යුතුයමයි දැක අතහැරීමයි මේකේ තියෙන්නේ නොදැක බයට අතහරිනවා කියන එක අර මිදි කඩා ගන්න බැරුව අර හිවලා කියපු කතාව තමයි මිදි තද ඇඹුලයි කෑවොත් බඩරි දෙයි කියලා කඩා ගන්න බැරි කමට කෑ ගහලා කියන බයිලා නෙවෙයි. ඔක්කොම සැප පෙන්වන්නේ. ඔක්කොම දුක් පෙන්වන්නේ කියලා මධ්‍යම ප්‍රතිපදාව යනකොට ඒ දෙක හොඳටම අත්දකපු කෙනාට තමයි මේ මධ්‍යම ප්‍රතිපදා නැත්තම් අපි කියන මේ අස්තුලෝක ධර්මයේ කම්පා නොවීම කියන එක ශ්‍රේෂ්ඨත්වයේ දකින්න. ඒ නිසා මධ්‍යම ප්‍රතිපදාවේ අගේ විස්තර කරනකොට කියනවා මේ ආර්ථික පන්ති අනුව බලනකොට උගාක් පොහසත් වෙන එකක් පාඩුයි උගාක් දුප්පත් වෙන එකක් පාඩුයි මැද පන්තියේ ඉපදුනා නම් තමයිලු උගක් වෙලාට නිවන් ලබන්න පුළුවන් වෙන්නේ. මොකද උගාක් පොහසත් වෙච්ච මනුස්සයටත් නිතරම බයක් තියෙනවා. මිනිසුත් එක්ක ගැවසෙන්න බයයි. ඉතින් මේ මනුස්සයට හෙලිකොප්ටර් නැතුව යන්න බෑ. බිම යන්න බෑ. දුප්පත් මනුස්සයට වෙලා තියෙන දැන් මේ වගේ රිට්‍රීට් එකකට අවිල්ලි වෙලා ඉන්න බෑ පාන් අම්බ කරන්න ඕනේ රසාව කරන්න ඕනේ. මේ මැද ඉන්න මනසට තමයි ටිකක් එහෙම කරලා මැද ගන්න පුළුවන්. නමුත් මේ මිනිස්සයා අර අන්තිම සැපත් අන්තිම දුකටත් වෛර කරන්න යන නරකයි දෙක දැනගෙන මැදමාවත යනකොට තමයි අර සංස්කාර දුර්වල කරගෙන ලබන්නා වූ මේ විඥානයේ කොටු කරගන්න ගතිය. සමහරලාට විඥානේ මැදට ගන්න ගතිය ආවට පස්සේ අන්නරේන විඥානේ මායා ප්‍රෝඩාවල් මේ නාම රූප වශයෙන් හෝ සලායතන වශයෙන් මට්ටමට යන්න දෙන්නේ නැතුව ගියත් කමක් නැහැ. නැවත ආපහු ගන්න පුළුවන් ගතිය සමාදන් වෙලා ඒ නොසාලෙන තැන සියල්ලම පොදුවේ දකින්න තැන දිගටපත් කරන පටන් අරගත්තොත් යෝගාවචරය ඉන්ද්‍රිය බද්ධ වෙච්ච ආමිෂ සැපේ කියන්නේ මේකයි ඉන්ද්‍රිය බද්ධ නොවිච්ච නිර්ආමිෂ සැපේ කියන්නේ මේකයි කියලා මේ දෙක දැනගත්තොත් ආධ්‍යාත්මික ගමනේ ඇස් දෙකම ඇති කෙනෙක් විදිහට බුදුහාමුදුර අඳුරනවා. ඉන්ද්‍රිය බද්ධ වෙච්ච ආංශ සැපේ පමණක් දන්නේ කන එක ස්පොට් එක කියලා තමයි බුදුහාමුදුර කියන්නේ. ඒ මනසට ගැඹුර පේන්නේ තලයේ විතරයි පේන්නේ. යමක දකුණ ගැඹුර දකින්න ඇස් දෙකම තියෙනවා. ඇස් දෙකම වුණාට පස්සේ තේරෙන්න පටන් ගන්නවා අපි මේ ඉන්ද්‍රිය බද්ධ වූ අර 0.2ක් පමණ වෙන මේ පිට ලෙල්ලට අපේ ජීවිතේ කොච්චර කාලය ගත කරනවද? අපේ දැනුමින් කොච්චර කාලය ගත කරනවද? අපි කොච්චර ආගයක් ආඩම්බරයක් දෙනවද? නමුත් අපිට ඒ කාන්තෙම සැපයලවන එහෙම නැත්නම් කියන අත්කුතේ සලසන මේ භාවනාවකින් ලැබෙන මේ නිර්ාමිෂ සුඛය උපයන්නත් අමාරු උපයාගත්තට පස්සේ විඥානයේ ඒක කඩලා දාලා අවුල් කරනකොට අපි අර මනමි කුමාරි වගේ අර කෙලස් පැත්තට කඩුව දික් කරනවා. අර ශිෂ්ට සම්පන්න වූ කුමාරයා එතන ලැත්තනම මැරලා මේ කෙරුලා බය කරන්නවක්වත් මන්දෝත්සාහය කරන්නවක්වත් ඉච්ඡා බංගත්වයක් ඇති කරන්න නෙමෙයි මම මේ කතා කරන්නේ අපි ලක්ෂ වාරයක් මේ වැරද්ද කරත් කවදා හෝ හරි පාරට ගිය ගමම අකාලිකව ප්‍රතිඵල දෙනවා අකාලිකව ප්‍රතිඵල දෙනවා. මේ ධර්මයේ තරම්ම සාන්දෘෂ්ටිකයි, ඒ තරම්ම අකාලිකයි. නමුත් අපේ අටුවා යුගයට යනකොට මේ අවිජ්ජාපච්ච සංකාර සංකාරපච්ච විඥානං කියන එක අතීත භවයටත් නාම රූප සංකාර විඥානපච්ච නාම රූප කියන එක ප්‍රතිසන්දිය වශයෙන්මුත් ඒ විඤ්ඤා නාම රූප නිසා සලායතන ආදී කොටස් ටික මේ භවයේ වශයෙන්ුත් ඊට පස්සේ ආය ජාති ජරා මරණ ඊගාව භවයටත් දාලා මේක සම්පූර්ණ මොකද්දෝ කතාවකට ගෙනල්ලා සාන්දෘෂ්ටික ගතිය නැති කරලා. අකාලික ගතිය නැති කරලා ඒකට පෙර භවයේ දැනගන්න ඕනේ මේ භවයක් දැනගන්න ඕනේ මේ ඊස ගිගා භවය තමයි නිවන් දකින්නේ. අර බුදුහාමුදුර කිව්ව මේ භවයේදීම කියනක පොඩ්ඩක් ඔද්දල් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා ලංකාව වගේ රටවල් වල නිවන් සප ලැබේවා කියලා බෝඩ් එක ගහන්නේ මැරුණට පස්සේ. ඒක ඒ තරම්ම ප්‍රසිද්ධ දෙයක්. බුරුම රටේ ඒක නිසා කියනවා ලංකාවේ නිවන කංකුම් වාගේ කියලා. හරිම ලාභයි මැරෙන්න විතරයි ඕන කරන්නේ. මැරිච්ච ගමන් බෝඩ් එකක් ගහනවා නිවන් සැප ලැබේවා කියලා. ඒ තරමටම මරලා. ඒ තරමටම ධර්මයේ මරලා අපි මේ ජීවිතේම නිවන් දකින්න බුදුහාමුදුරුවෝ සත්‍යපට්ඨාන සූත්‍රය දේශනා කළා තිනවා දවස් 7න් අවුරුදු 7න් සාතික කරපු දේ අපිට එකම සාතිකයට අරගෙන තිනවා මරණයට පස්සේ කියලා. ඊට පස්සේ අපේ ඉතිහාසය ලියනකොට ලියලා තියෙනවා අපේ ලංකාවේ හිටපු අන්තිම රහතන් වහන්සේ තමයි මලියදේව මහරහතන් වහන්සේ. උන්වහන්සේ මලා මිනි පෙට්ටියට යන ගැව්වා. දැන් රහතන් වහන්සේලා නැතෝ කියලා උන්වහන්සේ හිටපු පන්සලට ගිහිල්ලා වඳිනවා අන්තිම රහතන් වහන්සේ හිටපු පන්සල කියලා. ඒකල කියනවා සකල සිටින් පිටි ශ්‍රී ලංකාවේ ධර්මද්වීපය කියලා අපිම කියාගන්න. විලිලැජ්ජ නැහැ ඇඳුම් නැහැ හෙළුවෙන් ඉන්නේ. ජාත්‍යන්තර තලේදියා බලනකොට හෙළුවෙන් ඉන්නේ අපි මේ ධර්මදීපේ. ඒ ධර්මයට මේ මේ මේ මේ පරිසම්පාදයේ තියෙන දේවල් අත්දැකිය හැකි දේවල් විදිහට නෙවෙයි ඒක බොහෝම ඈත තියෙන අපිට හිතා ගන්නවත් බැරි මොනවාදෝ දෙයක් පාපපත් කරනවා මම ඇත්තම කියනවා සරුවච්චන්හන්සෙත් එහෙම ඒක ගම්බීර බව දේශනා කරලා තියෙනවා. ඒක පිළිබඳව අපිට දක්ෂ වෙන්න බෑ. නමුත් භාවනාවට සම්බන්ධ වෙනකොට අපිට තේරෙනවා මේ මනමේ කුමාරිගේ සෙල්ලම මස්සද්දට කඩුව දෙන එක මනමේ කුමාරයා ලේ පිට කපවලා දඟලන ගතිය අපේ අතින් හැම චිත්තක්ෂණයකම වෙනවා සතිය නැත්තම්. තහොඳ එක සතිය තිබිලත් බෑ. එක දිගට යන සතිය මේක ලක්ෂ වාරයක් මේක වරද්ද වරද්ද වරද්ද වරද්ද අපි තේරුම් ගන්න ඕනේ සක්මන කෙලවට යනකොට අපිට කවදරද පුළුවන් වෙන්නේ රූපතියෙදි, සද්දතියෙදි, ගන්ධතියෙදි ගියත් කමන්න ඒක දැනගෙන ආපහු ඒ සතිය කඩා ගන්න නැතුව ඉන්න ඕනේ. භාවනා කරද්දී වේදනාව දැනෙනවා, සද්ද තියෙනවා, හිතින් තියෙනවා. ඒ තියේදී අඩුම ගානේ ආනාපානෙ. එහෙම නැත්නම් ආනාපානෙත් ගෙවම් කරලා ඊටත් වැඩිය අර ප්‍රවාහයේ සම්තතිය ගත කරන ඔය සද්ද හිච්චාවේ ගණන් ගන්න එපා. වේදනාව තිබිච්චාවයි. හිතවිලි ආදී සමහරට කෙලෙසයි හිතවිලි නෙදී. මම නෙවෙයි කියන හරියට මේ ඒ தත්ත්වය අරස කරනවා නම් අර පටිච්චසමුපාදයෙන් පෙන්වන නැතන් දෙේ මොකක්ද ක්‍රියාත්මක ශක්තියක්. එහෙම නැත්නම් ඒක අත්දක ගන්න පුළුවන් දෙයක් තියෙනවා. මේක මෙහෙමම පිළිගන්න කියලා මම කියන්නේ උත්සාහ කරලා බලන්න බාලියෝරලා මේ වෙලාවේදී මේ මනමේ කුමාරගේ චපල ගතිය අපේ හිත ක්‍රියාත්මක වෙන හැටි මේ භාවනාව හරියාගෙන එනකොට සැක පොදවන හැටි කම්මැලි කරවන හැටි නීරස කරවන හැටි නින්දට වටන හැටි අසරණ කරන හැටි බය කරන හැටි පාළු ගතියටපත් කරන හැටි මේ ටික තමයි කෙලස් කියන්නේ මුකටවත් නෙමෙයි අපි බය විමුක්තියට විවේකයට බයයි. හුදකලාවට බයයි. විස්රාමයට බයයි. ඒකලියල කියනවා නිවන ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් කවදා හරි මේ භාවනා කරන ගමන් මේ දෘෂ්ටි හරියන්න ඕනේ, පෙරදක්ම හරියන්න ඕනේ. ඉතින් පෙරදක්ම දෘෂ්ටි හරි ගැනීම සඳහා උන්කාක්ම කිට්ටු ධර්මයක් තමයි මේ පටිච්චසමුප්පාද. මොමුත් ඉතින් හරි ගැඹුරුයි. අර මූලික සුද්ධීන්, විසුද්ධීන් ඇති කෙනාට විතරක් සාමාන්‍ය ප්‍රමාණයකට මේක ටිකක් දිරව කියා ගන්න පුළුවන් දිරව ගත්තේ නෑයි කියලා දුස්සක නුසුදුසුකමකුත් නැහැ භාවනාදි කර කරගෙන යන්න කවදාරි වෙනකොට තේරෙයි මේ වගේ සියුම් මේ වගේ තාමත්ම චිත්ත ධර්ම සියුම් දේවල් හරියට කටපාඩම් කරන්න පුළුවන් විදිහට බුදුහාමුදුරුව අවිජ්ජාපච්ච සංකාර සංකාරපච්ච විඥාන විඥානපච්ච නාම රූප නාම රූපච්ච සලආයතන කියලා වචන වලට දානකොට මොන්න තරම් අවුරුදු 2600 ඉස්සලා අපි ගැන හිතලා තියෙනවද කියලා හිතන්න. මේක කියා ගන්න බැරි දෙයක් කියලා වචන දැම්මේ නැත්නම් ඕක ඔතනම වලපල්ලේ. උනාසේ දාලා තියෙනවා මේ වචන නෙමෙයි භාවනාව කියන්නේ. වචන නිසා අපි උනන්දු වෙලා කරගෙන කරගෙන යනකොට දවසක වැටහුනොත් දී ඇති සාධක මැද කඩුව දෙන්නේ කාටද කියන එක මතයින් තමයි නාම රූප පහළ වෙන්නේ කියලා දැනගත්තොත් අනිදාට ධර්මයේ දැක්කොත් අන්න බුදුන් දැක්කවේ. ඒ ධර්මයේ දැක්කේ නැතුව අපි බුදුන් දැක්කයි කියලා කිව්වට අර හේනේ හිටවල තියෙන පඹය දැකලා දුවන මුව වගේ පඹය පණ තියෙන එකෙක් විදිහ තමයි අපි දකින්නේ. ඔව් පඹය තියෙන්නේ බය කරලා අරින්න විතරයි. අන්න ඒ වගේ මේ කෙලෙස් කියනවා ඔච්චරම ඝන බහල දේවල් නෙමෙයි. ඕක ගැන ඔච්චරම පශ්චාත්තාප වෙලා මට බෑ කියන එක වෙනුවට බුදුහාමර දීලා තියෙන ප්‍රතිපදාදික ඉදිරියට යනවනම් මේ භාවනා ක්‍රමයේ තුල පරිසම්පාදයේ ඔය ගැඹුරෙන් එකින් එක නොතේරුණාට ඉස්සරහට යනකොට තේරෙන පටන් ගන්නවා සමස්තයක් වශයෙන් මේකේ තියෙන්නේ ප්‍රත්‍යක්ෂ ඉස්සර කරන යන ගමනක්. ඒ හම්බෙන හැම චිත්තක්ෂණයකදීම අපේ කෙලෙස් අපිව හරස් කපනවා. හරස් කපලා අපිට ගොඩ පෙරකතුරන් දීලා අපි මාවතෙන් පිටපන්නනවා. මේක තමයි විඥානයේ තියෙන දක්ෂකම. ඒක තමයි අද දේශපාලනඥයා කරන්නේත් එච්චරයි. රටේ මොනවා හරි අවුලක් ඇති කරලා මිනිස්සුන්ගේ ප්‍රශ්න තව ප්‍රශ්නකින් වහලා. ගහලා කාම බිම ගැන කතා කරන්නත් වෙලාවක් නැහැ. ජීවන වියදම ගැන කතා කරන්නත් වෙලාවක් නැහැ. අතන ප්‍රශ්න තියෙනවා, මෙතන ප්‍රශ්න තියෙනවා, ප්‍රශ්න නැත ප්‍රශ්නක් ඇති කරනවා. ඊට පස්සේ පත්තරවල මුල් මේ මේ හෙඩින් එක নানা ආකාර දේවල් තියෙනවා. ඉතින් මිනිස්සුන්ට ඛණ්ඩ නැති වුණා hina කාලා ජීවත් වෙන්න පුළුවන් පත්‍රපත. ඒ තරමටම ජනමාධ්‍ය අද දක්ෂ වෙලා තියෙනවා. නමුත් ඒ කට්ටියගේ දෝෂ නෙවෙයි. ඒ මිනිස්සු තමයි හරියටම දන්නේ මේ විඥානයේ තියෙන ප්‍රෝඩාව. මම දන්න විදිහට නම් විඥානයේ ප්‍රෝඩා දන්න එකම එක තමයි ඇඩ්වර්ටයිසර්. ඔය හරියටම දන්න අපිට ගහන්න ඕනද? හරියටම එල්ල කරලා ගැව්වට පස්සේ අපිට සත්ත පහක් අතේ නැති වුණත් ගිහලා ණයට හරි අරන් විලාරක කන්න කටේ කියලා උනනවා. ඒ තරම් දක්ෂයි. අද දන්නවද කම්පැනික් 100 කීයක් ඇඩ්වර්ටයිස්මන්ට් වලට වියදම් කරනවද කියලා? අපි ඔය ගෙවන හැම බඩුවකම 100ට කීයක් ඇඩ්වර්ටයිස්මන්ට් වල යනද කියලා. ඒ ඔක්කොම උපයන්නේ කොහෙන්ද? විල්ලා ජනසිතීකින්. අපි ඔය බඳන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් යොදවන්නේ අසාධාරණ අසભ્ય දේවල් වලින් යොදවන්නේ. ඉතින් ඒක නිසා ඒවා පුද්ගලිකරණය කරන්න යන්න එපා. මේ විඥානයාගේ තියෙන මායාවික ගතිය තමයි මේ වැඩ කරන්නේ. හැබැයි මේ මිනිස්සු හරිය දක්ෂ වෙක පාවිච්චි කරනවා. ඉතින් අපිට කරන්න තියෙන්නේ අපි කාමයට ගියොත් නේ අහුවෙන්නේ ඕක. කාම ඡන්දයට ගියොත් නේ කාම ගුණයට ගියොත් නේ අපි පුළුවන් තරම් ප්‍රයෝජනෙ සලකලා මේ බඩු දේවල් පාවිච්චි කරලා දෝෂයක් නැහැ. සුඛභෝගිතට යන්න එපා, අතිශෝක්තියට යන්න එපා. ගියොත් අපි දන හොනෝ දන උදව් කරන්නේ ඒ යත්තන්ඩ මධ්‍යම ප්‍රතිපදාට වැටිලා ඒ ප්‍රයෝජනෙ සලකලා වැඩ කරන ගියොත් මේ කටයුත්ත ගැඹුරු තමයි නමුත් කළ හැක්කක්. හැකි සංඥාව ගන්න පුළුවන්. අන්න වෙන හැකි සංඥාවක් පිණිසාද ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැත කරනවා සියලු දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා. ඉතින් අපි මේ දවස් 3-4ෙම කරපු දේවල් අපි පුණ්‍යානුමෝදනා ශීර්ෂයෙන් පුණ්‍යානුමෝදන් කිරීමේ ධර්ම දේශනාව સમાપ્ત කරන්න අපි දවල් ගිවිස ගත්තේ. ඒ නිසා අපි අද අපේ හතරවෙනි දවසම හිතන්නේ. දවස් හතරක් කරදරයකින් තොර මේ කටයුතු කරගෙන යන්න පෙනී නොපෙනී උදව් කළා වූ සංවිධානය කරා වූ සියලු දෙනාටම මේ භාවනා වැඩමුළුවෙන් උපයා ගන්නා ලද කුසලය අනුමෝදනා ශීර්ෂයෙන් අපි අනුමෝදන් කරමු මුදිතාවේ ඒ සියලු දෙනාම මේ පිං සාදු කියලා අනුමෝදන් වීමෙන් සැප සාදා ගනිත්වා අප කරගෙන යන සියලු ශාසනික කටයුතු වලට මත්තරත් මේ මේ විදිහටම අනුග්‍රහ කරත්වා කියලා සාදු කාර්යය පවත්වනවා සාදු සාදු සාදු ඒ වගේම අපිත් අනිවාර්ය දෙමාපියන් ඇතුළු සම්ඥාති පිරිසක් ඉන්නවනම් ඒ පිරිස මේ වගේ තැනක අපිත් එක්ක හිටියානම් කොච්චර වටිනවද? ඉතින් අපි මේ සියලු ඥාති පරවුර එක එක නාමාර්කේ නියෝජනය වෙනවා. අපි අපි අපි ඥාපරපුර සීපත් කරලා අදිෂ්ඨාන කරමු. යැත්තු ඉන්නා තැනක සිට අපි මේ කරන්නව වෙන දකිත්වා, නිතයොමත්වා, හිතයොදත්වා, එසේ දැකලා හිතයොදලා මේ පින් වලට සාදු කියමනේ පින් අනුමෝදන් වෙත්වා ඒතේ පිං අනුමෝදන් මේ සැප සාදා ගනිත්වා කියලා සාදුකාරයක් පවත්වමු. අප අපටත් මේ කුසල ඒකතේ හේතු ආසනා වීමෙන් අපි ප්‍රාර්ථනා කරන්නා වූයේ සාන්ත සුන්දර විවේකය මේ ජීවිතයේදී මේ ගෞතම සිරි සම්බුද්ධ ශාසනයදීම අපිට සාක්ෂාත් කරගන්න මේ පින 100 අපට හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් පවත්වනවා. අපි ඊත්තාවතා ചാති ගාථා සජ්ජහනා කිරීමේ සම්ප්‍රදාන කුලව ඒ අනුමೋದනාව නිම කරමු.